අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්මදේශනා මාලාවේ තුන්වෙනි ධර්මදේශනාවටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දෙනා ධර්මදේශනා සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ද්වේ ධම්මේ පරිඤ්ඤයෝ නාමංච රූපංච රූපංචාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න සහ පිළිතුරු නැත්නම් ව්‍යාකරණ මාලාව දිගේ අද තවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නගලා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පිළිතුර අපේ වගේ අපි වාගේ ශ්‍රාවක ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනවා. කතමේ ද්වේ ධම්මා පරිඤ්ඤයෝති අපි පෞගේ දවස් දෙකේ ධර්ම දේශනා නැත්තම් මුල් මුල් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල මතක් කරගත්තොත් යම් කිසි කෙනෙක් Tamanට බහුකාර්ය ධර්මයේ වශයෙන් බොහෝපකාර ධර්මයේ වශයෙන් දත යුත්තේ මොකද්ද කියන එක සාරිපුත්‍ර ස්වාමීන් මතක් කරලා නැත්නම් Taman හුඟක් උදව් කරන ධර්මතා දෙක මොකද්ද කියන ප්‍රශ්නේ මතු කරලා ඒක සති සහ සම්පජඤ්ඤ කියලා පළවෙනි වතෙන් අපට කියලා දෙනවා. ඊට පස්සේ මේ දෙක සතිය සහ සම්පජඤ්ඤය කියන එක යම් විදිහකට අපි තේරුම් ගත්තොත්, වටහා ගත්තොත්, මේ දෙක ඇති කරගත්තට පස්සේ මොකද්ද අපි වැඩි යුත්තේ? ඒ නැත්නම් මේ සති සම්පජඤ්ඤය මොකකටද යෙදවිය යුත්තේ? ආයෝජනය කළ යුත්තේ කියන ප්‍රශ්නේ කතමේ දුවේ ධම්මා භාවේ තබ්බා කියලා අහනවා. මොකද්ද වඩන්න ඕනේ මේ සති සම්පජඤ්ඤය ඇති කරාට පස්සේ සමතෝච විපස්සනාච මේ තමයි ඊයේ අපි ගත්ත ප්‍රශ්නය ඒක නා සමත විපස්සනා භාවනා කරන්න ඕනේ. මේ සමත විපස්සනා භාවනා කරනකොට කුමක් පිරිසිඳ දත යුතුද? අතව වෙන් කරලා කැඳී ගල බීරුවා වගේ දත යුතු දෙය මොකද්ද? එතකොට අපි දන්නවා සතියේ සම්පජඤ්ඤයෙන් තොරව සමතෙන් විපස්සනාවෙන් තොරව අපි ගත කරන ඉදිරියදා ජීවිතයට වඩා සති සම්පජඤ්ඤ වුණාට පස්සේ ඒක සමත වශයෙන් විපස්සනා වශයෙන් වැඩෙන්න පටන් ගත්තට පස්සේ ඒක දිගේ ඉස්සරහට යන්න පටන් ගත්තට පස්සේ ප්‍රතිපදාව දිගේ යම් ප්‍රමාණයකට කෙලෙස් අඩු වුණාට පස්සේ මොනවද Tamanට ඉස්සර නොදැක්ක නමුත් දැන් දැනගන්න පුළුවන් පිරිසිඳ දැක ගන්න පුළුවන් ආත්පසින් දැක ගන්න පුළුවන් ධර්මතා දෙක මේකට දෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නාමංච රූපංච. නාම රූප කියන එක වැස. වැටෙන්න පටන් අර ගන්නවා. යම් කිසි කෙනෙක් සති සම්පජඤ්ඤේ වඩනකොට සමත විදර්ශනා වතෙන් භාවනා වැඩෙනකොට. ඉතින් ඒක නිසා අපි ගත්තොත් ලෝකයේ බොහෝ පාඩම් පන්ති තියෙනවා මේ නාම රූප තේරුම් කළ දෙන්න. ඒ ඒ පාඩම් පන්ති පටන් අර ගන්නකොට මේ සති සම්පජඤ්ඤය තීන්ත මොන බවක් නැත්නම් ඒ නාම රූප තේරුම් ගන්නට සමත විදර්ශනා භාවනා කරන්න ඕනේ බවක් කියවෙන්නේ ඒ පාඩම් පන්ති වලට ගියාම තේරෙයි කියලා හිතනවා. ඉතින් ඒකත් එක ක්‍රමයක් තමයි. ඒකට කියනවා විසුද්ධමේ ඥානය කියලා. සර්වඥාන්සේ ඒකත් අගය කරනවා. ඒව ගැන දැනගෙන තියෙන්න ඕන. නමුත් මේ ඒ සුත්තමේ ඥානෙ මේ කියන පරිඤ්ඤය වෙන්කොට දැන ගැනීම සිද්ධ වෙන්නේ ආත්පසින්ම. ඊට පස්සේ මේ නාම රූප තේරුම් ගත්තයි කියලා පාන් වගේ ඛණ්ඩයයි එහෙම නැත්නම් දරුවන්ට බූදලේ වාසේ දෙන්නේයි එහෙම නැත්නම් මොන මගුලට දැති වැඩ නැහැ ඒ නිසා නාම රූප ඉගෙනගෙන කට්ටිය ඒක පොත පැත්තක තියලා අර කරන්න තියෙන ජඩකම් අර කරන්න තියෙන පව්කම් දේරම කරගෙන ඉන්නවා එතකොට මේ නාම රූප ඉගෙන ගත්තයි කියලා ජීවිතේට කිසි සම්බන්ධයක් ඉන්නේ නැහැ ඒ නිසා යම් කිසි කෙනෙකුට වැටහෙන්න ඕනේ මේ නාම රූප පිළිබඳව යසුතමේ වශයෙන් ඕ ඥානයක් ආවොත් ඒක ඒකේ වටිනාකමක් තියෙනවා පරමාර්ථ ධර්ම අවබෝධ කරගන්න. ඒක සාමාන්‍ය ජීවිතේ වැඩවලට ඇති වැඩක්ම නැති දෙයක්. මේ නාම රූප ධර්ම අවබෝධ කරනවා කියන එක අපිට පොළට ගිහිල්ලා විකුණන්නත් බෑ. රැට බඩගින්න කණ්ඩත් බෑ. වැදුරක් වගේ ලාගෙන බුදියන්න ගන්නත් බෑ. ඒ නිසා ඒකෙන් ඇති වැඩක් නැහැ. නමුත් මේ දෙක දන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ પરමාර්ථ ධර්ම දිහාවට හිත යෙදෙන්නේ නැත්නම් මම අර කියපු වචෙන් තමයි සරුවචනන්සේ සඳහන් කරනවා එළුවෙක් බල්ලෙක් කූරෙක් වගේ තිරසන් තමයි. අර පැත්තේ කොච්චර දියුණුනත් මේ පිළිබඳ අවබෝධයක් නැත්නම් තිරසනෙක්ගේ මේ මිනිස්යාගේ ප්‍රධාන වෙනසක් නැහැ. ඒ නිසා මිනිස්සෙක් වුණාට පස්සේ හැම කෙනාටම සතිය සම්පජාඤ්ඤය ආණ්ඩ ලැබෙනවා නෙවෙයි හැම කෙනාටම සතිය සම්පජාඤ්ඤේ වඩන්න ඕන කියලා හිත යෙදෙනවා නෙවෙයි. හැම දිනාටම හිත යෙදුනට ඒක තේරෙනවා නෙවෙයි. ඒ විදිහට සතිය සම්පජාඤ්ඤේ යම් ආකාරයෙන් අපි තොලකට ගාගත්තට පස්සේ සමත විදර්ශනාට ඒක ආයෝජනය කරන්න ඕන කියලා බොහෝම කලාතුරකින් කෙනෙකුට හිතෙනවා. අනිත් එක හිතුණත් අපිට විවේක නැහැ. යන්න දැනකුත් නැහැ. ගියත් හරියන්නේත් නැහැ. ඔක්කොටම හරියන්නේත් නැහැ. දැන් හරි ගියාට පස්සේ තමයි අද අපි පාඩම් පන්ති ඉගෙන ගන්න හදන විදිහට අර පොතේ අහලා තියෙන නැත්නම් ওই බණට කියවෙන මේ නාම රූප ධර්ම පිරිසිද වෙන්කොට දැනගන්නවා කියන්නේ මොකද්ද? ඒකෙන් මොකද්ද අපේ ජීවිතේ ඇති වැඩි ප්‍රතිඋපකාරය මොකද්ද? ඒක ලබා ගැනීමට අපි අනුග්‍රහ කරන්න ඕනේ කොහොමද? එහෙම නැත්නම් ඒක නාම රූප ධර්ම වශයෙන් තේරුම් ගත්තාම අපිට ලැබෙන ගුණානිසංස විශේෂ මොනවද කියලා ඒක නායේ මනසෙන් සලකා බැලීමක් කරනවා. ඒක මේ පාඩම් පන්ති වල සාමූහික වශයෙන් කරන එක නෙවෙයි පෞද්ගලිකව තමන්ගේ මනස ඇතුලේ සිද්ධ වෙනවා. මේ බුද්ධ ආදී උත්වයන් වහන්සේලා මේ භාවිතාවට අරගත්ත මේ නාම රූපේ කියන එක අපි වාගේ අමුදරුවන් රකින්න යුතුයකම් බහාර වැඩි වගකීම් වැඩි ඇත්තන්න කොහොමද සම්බන්ධ වෙන්නේ මේක අපිට බැරි වෙයිද? පුළුවන් වුණොත් මොන වගේ පොරොදන ලැබෙයිද? ඒකට අපි කොමල් මොන විදිහට අනුග්‍රහ කරන්න ඕනේද කියලා ඒක සාමාන්‍යයෙන් අබුද්ධෝත්පාද කාලයක නම් කාටවත් හිතෙන්නේවත් නැහැ. බුද්ධෝත්පාද කාලයක විතරක් මේක නිතර නිතර කනට ඇහෙනකොට ඉතින් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේ සමතයක් විපස්සනාවක් වැඩනකොට ඒක නාම රූපය පිරිසිඳලා අනිත් දේවල් වලින් වෙන් කරලා නැත්නම් නාමයෙන් රූපේ පිරිසිඳලා රූපයෙන් නාමයේ පිරිසිඳලා තේරුම් ගන්න තේරුම් ගන්න තමයි මේ මොලේ පෑදෙන්නේ. එහෙම නැත්නම් මොලේ තීක්ෂණ වෙන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තියුණු භාවයටපත් වෙන්නේ ඒ භාවනාව යම් විලයක වේලාවක හරි ගියා නම් ඒ වෙලාවේ මේ ඉදිරිපත් වෙලා තියෙන නාම රූපයට හිත යොදලා ඒක හොඳට පිරිසිදු තේරුම් අරගත්තොත් ඒක හොඳ පිරිසිදු වෙනසක් පේන්න පටන් ගන්නවා. දැන් ඔන්න පරමාර්ථ ධර්ම දියාවට හිත ගියා කියලා. ඒක හරියට මේ මේ පෘථිවි ජීවත් වෙන කෙනෙක් අජට අවකාශයට ගියොත් මේ ගුරුත්වාකර්ෂණය නැති තැනක පාවෙන ජීවිතයක් හම්බ වෙනවා යාට. මේ පෘථිවිය ඉඳලා 76ක් යනකන් දුර ඔක්කොම පෘථිවිය දිහාට ඇද ගන්න ගතියක් තියෙනවා. 76න් එහා කක්ෂගත වෙච්චාම මේ දේවල් මේ විදිහට තියන්න බෑ. ඔක්කොම පාවෙන්න පටන් ගන්න මොකද ඒ ගුරුත්ව ශක්තිය නැහැ. ඒ වගේ තමයි මේ සම්මුති ධර්ම වල ඉනාතාකල් ඒක කොච්චරක්වත් තණ්හාව ඇති කරනවා. ඒක ඇද බැඳ ගැනීමක් කරනවා. නමුත් මේ නාම රූප කොටස් වලට යනකොට නැත්නම් අපි කිව්වොත් දන්න වචනින් පරමාර්ථ කොටස් වලට යනකොට ඒ වගේ අර තණ්හාමාන දිට්ඨි වලින් බැඳිච්ච ගතියට එහා පැත්තට යන්න මේක ඉනිමගක් වගේ උදව් කරන එකේ වෙනස් ගති වර්ගයක් තියෙනවා. අපි දන්න සාමාන්‍ය කාම ගුණයන් එක බලනකොට. ඉතින් ඒ නිසා අපි ඒකට ආශාව තිබුණට යන්න බෑ. සුදුසුකම් තියෙන්න ඕනේ. සුදුසුකම් ඇතුව ගිය වෙලාවට ඒක හරියට පිළිසිඳලා තේරුම් ගත්තේ නැත්නම් ඉතින් අර අවස්ථාවෙන් පරෝජන ගත්තේ නැති පාඩුව අපිට සිද්ධ වෙනවා. අන්න ඒක නොවෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක ප්‍රශ්නයක් වශයෙන් අහන්නේ සමත විපස්සනා දෙක මුදුන්පත් වෙච්ච යම් වෙලාවක් එනවනම් ඒ වෙලාවේදී යා පිරිසිදු දිට මොකද්ද? හොඳට වෙන් කරලා කැඳේ ගල බීරු වගේ වෙන් කරලා දැනගන්න ඕනේ මොකද්ද? නාමංච රූපංච. මේ සාරිපුත්‍ර සාංශ මේ ප්‍රශ්න තුනකින් දෙකේ චක්‍රේ ප්‍රශ්න තුනකින් ඉතාමත්ම ගැඹුරු තැනකට ගියේ. ඒ මොකද සරුවචනාංශයේගේ වෙනස් තැන්වල කරලා තියෙන දේශනාවල හැටියට බලනකොට විශේෂයෙන්ම මහා නිදාන වාගේ සූත්‍රවල මහා පධාන වාගේ සූත්‍රවල ਸਰවචනංශي සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට විඥානයේ නිසා නාම රූප වෙනවා නාම රූප නිසා විඥාන වෙනවයි කියලා ඔය පටිච්චසමුපාදයේ තියෙන මේ සම්බන්ධතාවය වැටුණොත් එයා සෝවාන් නොවි ඉන්න බෑ. ඒ වැටහීම වෙන්නේ ඒ පුද්ගලයා ආර්ය භූමියටපත් කරමින් ඒ තරම්ම ගැඹුරුයි මේක. ඉතින් ඒ නිසා මේක මේ සාරිපුත්‍ර සාංශිකේ ප්‍රශ්න තුනකින් මෙතෙන්ට ගේන්න ගියාට මේක අවබෝධ වෙනවා නම් ඒ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ වෙන මිනිස්සෙක්. ඒ තරම්ම විපරිණාමයකට, ඒ තරම් පරිණාමයකට, ඒ තරම් වෙනසකටපත් වෙනවා. යම් තැනකදී යම් කිසි කෙනෙකුට අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං නැත්නම් නාම රූපච්ච විඥානං කියන මේ කුරුක තේරුණා නම් ඒ මන ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ආර්ය භූමියටපත් වෙනවා. එහෙම තමයි විපස්සී සර්වචන් වහන්සේ ඒ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරගත්තේ. උන්වහන්සේ මේ ජාති ජරා මරණ කියන සාමාන්‍ය දුක හොඳට තේරුම් අරගෙන හේතු හොයලා බැලුවා. මේ ජාති මරණ ජාති ජරා මරණ ව්‍යාධි පරිදේව ශෝක දෝමනස් වගේ දේවල් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. දැන් අපි මේ සභාවෙන් ඇහුවොත් එහෙම මේ ජරාවක් ඇති වෙන්නේ ඇයි? මරණයක් ඇති වෙන්නේ ඇයි? ව්‍යාධියක් ඇති වෙන්නේ ඇයි? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියලා මෙතන ඉන්න එක එකන එක එක උත්තර දෙයි. මේ රෝගයක් ඇති වෙන්නේ මෙන්න මේ විස බීජ නිසා. මේ වයසට යන්නේ මේ අවුවේ වැඩ කරපෙහින්දා ඔය වගේ নানা ප්‍රකාර උත්තර දෙන නමුත් කාටවත් හීනකින්වත් নিকකමටවත් කල්පනා වෙන්නේ මේ උප්පත්ති උපදින නිසයි ලෙඩ වෙන්නේ. උපදින ලෙසයි වයසට යන්නේ. උපදින නිසයි මැරෙන්නේ. දන්න හොඳම දක්ෂ වෛද්‍යවරයෙක් අහන්න මරණ සාතික කවදා හරි දීලා තියෙනවද කියලා මරණයට හේතු උප්පත්ති කියලා එම. කොහේ හරි අහන්න බෑනේ ඉතිහාසය අහලවත් තියෙනවද කියලා වෛද්‍යවරයෙකුට ගෙදර යන්න වෙනවා. දොස්තරගේ ජොබ් එක නැති වෙනවා. මොකද වෛද්‍ය ශාස්ත්‍රයේ අපිව කාලා ඉවරයි. උඹලට ලෙඩ වෙන්නේ මෙන්න මේක නිසා කියලා පච ගොඩාක් අපට උගන්වලා තියෙනවා. බුදුහාමරගෙන එක හේතුවයි මරණයට හේතුව ජීවිතේ. ජීවත් වුණා නම් ජීවිතේ ලැබුණා නම් අපිට හම්බ වෙන තෑග්ග තමයි ජරා ව්‍යාධි මරණ. ඒ සියල්ලටම හේතුව ජීවිතය කියලා මොන්නම තැනකවත් මොන්නම ඉතිහාසයකවත් නැහැ. ඒ ඕස්ට්‍රේලියාවේ ඉඳලා තිනවා හොඳ භාෂා දෙක තුනක් දන්න සිල් මෑණි කෙනෙක්. ඉතින් මට පණිවිඩයක් ආව වහන්තික වැඩවලට මේ මෑණියෝ ගත්තොත් මේ මෑණියන්ගේ මේ මේ කටයුතු කර ගන්න පුළුවන්. හැබැයි තව මාස දෙකකින් මේ මෑණියගේ ජීවිතය ඉවරයි. ඒ පිළිකාවක්. ඉතින් මේ මෑණියෝ හොඳට ඒකට ලැහැත් වෙලා පිළිකාවට ලැහැත් වෙලා කටයුතු කරනවා. ඒ අතරමැදදී මේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ මෑණියන්ගේ යුරෝපේ රටකට යන්න සිද්ධ වුණා. ඒ ලේවල තියෙන මේ පරීක්ෂණයක් කරා. මේ මෑණියෝ දන්න කොහොමඩකට පරීක්ෂණ කරත් නැත්තත් මාස දෙකකින් නැතිවෙලි ඔක්කොම මේ මෑණියෝ වටේ ඉන්න කට්ටිය ඉතින් බොහොම බෝධි පූජා දෙමින් කටයුතු කරන මේ මෑණියෝ මොනක්වත් දෙලි ගණන් ගත්තේ නැහැ. ඉතින් මෑණියෝ එයාපෝට් එකට ගිහිල්ලා එනකොට එයාපෝට් එකේදී පොතක් කියවනකොට මේ මෑණියන්ට හම්බෙලා තියෙනවා මේ මේ සියලු ලේරෝට හේතු උප්පත්තිය. පිළිකාට හේතුව මොනම විස බීජයක්වත් නෙමෙයි ඉපදිච්ච හැම එකකට මොකක් හරි ලෙඩක් එනවා. ඊට පස්සේ සම්පූර්ණ නැවත ඇවිල්ලා රචනයක් ලියලා තිබුණා. මට මේ පිළිකාව ආවට පස්සේ කිසිම කෙනෙකුට මේ කල්පනා වෙන්නේ නැහැ. නමුත් බෞද්ධ පොතක් කියනකොට මම දැක්කා මේ සියලු රෝගවලට හේතුව ජරා, ව්‍යාධි, මරණ, දුකට හේතුව උප්පත්තිය කියලා මට දැන් හොඳ සන්තෝසයි ඔය හැම කෙනෙක්ම මැරෙනවා. ඔය හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. හැම කෙනෙක්ම වයසට යනවා උපත්ති නිසා. නමුත් හැම වෛද්‍ය හැම ශාස්ත්‍රයකින්ම අපිට උගන්වනවා නෑ නෑ මේකට හේතුව අහේතුව වෙන මොකක් හරි ගමේ අල්ලපු ගෙද කට්ටිය ඌණියම් කරපින්දා. එනතම් මේ ළඟදී UNP ආණ්ඩුව දිනපු නිසා. මේවා තමයි කියන්නේ කිසිම කෙනෙකුට වැරදිලාවත් හීනකින්වත් හිතෙන්නේ නෑ මේ සියලු රෝග ආවේ ಜಾති හේතුවෙන් කියලා. ඒක නිකන් විහිළුවක් වගේ කිව්වොත් එහෙම. මේ සියලු රෝග වලට හේතුව જાතිය කියලා ඒක උසුළු උසුළුක් කරනවා. නමුත් ඒ විපස්සී සරුවච්චන් වහන්සේ බෝධිසත්වන් වහන්සේ නමක් විදියට මේක කල්පනා කරලා දැනගෙන තියෙනවා. ජරා ව්‍යාධි මරණ ඔක්කොටම හේතුව જાතිය. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරමේ જાතියක් මේකෙන් ගැලවෙන්න જાතියෙන් ගැලවෙන්න බැරි වෙන්න හෝ ගැලවෙන්න හෝ හේතුව මොකද්ද? භවේ. මේ විදිහට දිගින් දිගට කල්පනා කරගෙන යනකොට මේ මේ ඕස්තන් වහන්සේට මේ සලායතනට හේතු වෙන නාම රූපය සලායතන බවටපත් වෙන්නේ ඉස්සලේ මූලික ශක්තිය මූලික ජවයට නාම රූපය කියලා කියනවා මේ නාම රූපය තමයි විවිධාංගීකරණ වෙලා මේ ඇහැසා රූපය කනසා සද්දය නාසේතා ගඳ වශයෙන් විස්තර වශයෙන් විස්තර වලින් යන්නේ ඒ සියල්ල පහළ වෙන්න හේතු වෙන මූල ශක්තිය නාම රූප කියලා තියෙනවා. ඒ නාම රූපේ පහළ වෙන්නේ විඥානයේ පහළ වෙනවත් එක්කම. මෙතෙන්ද යනකම්ම යන්න පුළුවන් උනායි කියලා කියන තර්කෙ දිගේ ගියාට පස්සේ මෙතන නිකන් කරකොලත ඇරියා වගේ පච්චුදාවත්තන්ති කියන වචනය පාවිච්චි කරනවා. ගලකට රබර් බෝලකින් දමලා ගැහුවා වගේ තර්කයේ යහ පැත්තට යන්නේ මෙහා පැත්තට වැටෙන්න පටන් ගත්තා. ඊපස්සේ ඒකම භාවනා කරනකොට යම් හේයකින් මේ විඥානේ පහළ වෙනකොටම නාම රූපේ පහළ වෙනවා. ඒ පහළ වෙන නාම රූපය අල්ලන විඥානේ දිගින් දිගට කතන්දර ගොතකොතා අපි පටවලල්ල ගිනිනවා කියන මේ කාරණාව අවබෝධ වෙනත් එක්කම බුද්ධත්වේ සාක්ෂාත් කරන වෙලාව. ඒ ධර්මතම මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය ඉතාම ගැඹුරක් තියෙනවා. ඉතින් මේ භාවනාවකට පෙළඹෙන සාමාන්‍ය පෘ탁ජනෙක් එහෙම නැත්නම් බණ භාවනා කරන කෙනෙක් අපිට ඒ විපස්සී සර්වචන් වහන්සේ නැත්නම් විපස්සී බෝසතාන් වහන්සේ කරපු වික්‍රමය කරන්න පුළුවන් වෙයිද? ඒක අපිට මේ ජීවිතේ කරන්න බැරිද? එහෙම නැත්නම් ගෞතම සීල සම්බුද්ධ ධාසනේ එච්චර පණ නැති එකක්ද කියන එක විශාල ප්‍රශ්නයක් අද. බොහෝ දෙනෙක් හිතනවා මේ වගේ දේවල් අපිට කරන්න බෑ. ඒකට මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉන්නවා. එහෙම නැත්නම් ඒක වෙන්න මේ පැවිදි වෙන්න ඕනේ කියලා හිතාන ඉන්නවා. නැත්නම් ඒක වෙන්න මේ ත්‍රිපිටකේ කටපාඩම් කරන්න ඕනේ කියලා හිතාන ඉන්නවා. ඒක වෙන්න මේ මෙහෙම දේවල් තියෙන්න ඕනේ කියලා මේ විශාල ලයිස්තු හදාගෙන ඉන්නවා. විශේෂයෙන්ම බය බීතිකාවක් හිතේ හදාගෙන තියෙනවා. ඒ නමුත් අර කියන විදිහට මේ ධර්මයේ අහලා සුත්ත මේ වශයෙන් ඊට පස්සේ මේක කොහොම හරි කරලා කවදා හරි මේක කෙරුවේ නැත්නම් මේ මාර්ගම ඥානයක් ලබන්න බෑ. ඒක නිසා මත්තර කෙරුවත් මම්මයි කරන්න ඕනේ මේ කරදර ටික ගන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් ඒකට හොඳට හිත නතු කරලා කටයුතු කරනවා නම් ඒක නට අනිවාර්යෙන් මේ කරන උත්සාහයට ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කරමු ඊයේ ගත්ත විස්තර ක්‍රමයේ අනුව යම් කිසි කෙනෙක් භාවනා කරනකොට තමන්ට මේ ආස්වාස කරන වෙලාවේදී ආස්වාස කරන බව දාන්න. ප්‍රස්වාස කරන වෙලාවේදී ප්‍රස්වාස කරන බව දාන්න. එහෙම නැත්නම් ඒක හරියට කියන්න පුළුවන්. ඒක ලේසි නිසා මම කියනව නෙවෙයි මේ ඊයේ පෙරදා කරපු ධර්ම දේශනා දෙකේ සම්පින්ඩනේ වශයෙන් අපි හිතමු කාට හරි මම ආස්වාස කරනකොට මට ඒක නාසිකාග්‍රේ වැටෙනවා මට උණුසු සීතලට වැටෙනවා මට පිරිමැදීමක් විදිහට වැටෙනවා කියලා ඒක කියා ගන්න පුළුවන් මට්ටමට ආවයි කියලා. ඒකට ප්‍රස්වාසයේදීත් ඒ වගේම සති සම්පජඤ්ඤයක්. ඒ තරම්ම මේ හිත ඒකෝදි භාවයක් දැක ගන්නා සුළු ගතියක් හිටියොත් මට නාසිකාග්‍රීම් වැටෙනවා පිරිමැදීමක් වැටෙනවා උණුසුමට වැටෙනවා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිගයි ප්‍රශ්වාසයේ ආශ්වාසයේ දිගයි ආදි වශයෙන් තොරතුරු ටිකක් කියා ගන්න පුළුවන් මට්ටමට ආවයි කියලා හිතමු ආන්නේ මට්ටමට එනකොට යාට දැනගන්න පුළුවන් යාට ඒ ඉදිරිපත් වෙච්ච අරමුණ අපි මෙතන ආශ්වාස ප්‍රශ්වාසයෙන් ගත්තේ ඒ අරමුණට ඇති වෙන්න ඒ වැඩේට ඇති වෙන්න එතන සමාධියක් තියෙනවා ඒ වගේම යාගේ යදෝමකුත් තියෙනවා විපස්සනා වශයෙන් මේ ආස්වාසය එනකොට ඒක ප්‍රස්වාසයෙන් වෙන් කළා දකින්නයි මම මේ සුදුරෙදි ඇන්දේ. ඒක දකින්නයි මම සිල් සමාදන් කෙරුවේ. ඒක දකින්නයි මම මේ ඇවිල්ලා වාඩි උනේ. ඒක දකින්නයි මම මේ කයට හිත යොදන්නේ. ඒක දකින්නයි මම මේ ආස්වාස් ප්‍රස්වාසයේට මානසිකාරය යොදන්නේ. දැන් මේ පේන දේ හොඳට මම විෂදව වෙන් කරලා දැනගන්න ඕනේ. දැනගත්ත විතරක් නෙවෙයි ඒක ජීවිතේ කරපු ලොකුම පිංකම් බව දැනගෙන වාර්තා කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට ලොකු පාඩම් පන්ති රාශියක්. අපි හිතමු මේ විදිහට දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති දීගං වරස්ස සන්තෝ දීගං රස්ස සාමිති පජානාති විදිහට ආස්වාසේ දීගයි ප්‍රස්වාසේ දීගයි ආස්වාසේ කොටයි ප්‍රස්වාසේ කොටයි ආදි වශයෙන් ඒ යෝගාවචරයා මේ හුස්ම රැල්ලේ වග විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හොඳට දැක ගන්නට තරමට හුස්මත් එක්ක යාලුණයි කියලා හුස්ම මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් වුණා කියලා ඊට විශ්වාසයක් පහළ වුණයි කියලා මට නම් දැන් නම් හුස්ම රැලි 10ක් 15ක් මේ විදිහට මෙහෙම ඉන්න පුළුවන් වෙයි නැත්නම් සක්මන් කරනවා නම් පීවර 10ක් 15ක් මට සතිය කඩා ගන්න තු යන්න පුළුවන් වෙයි කියන විශ්වාසයත් ඇති වෙලා ඒ තමන තමන සක්මනේ පීවරක් නම් හුස්ම ගන්න වෙලාවක නම් ආස්වාද ප්‍රස්වාසය පාසා විස්තර හොඳට සාංශුද්ධෙන් දැක ගන්න පුළුවන් මට්ටමට ආවනම් ඊට පස්සේ ਸਰුවචනාංශයේ සඳහන් කරනවා සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති සබ්බ කාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති ඒ කියන්නේ මේ ආස්වාසය ආස්වාස කය මුලුල්ලම දැක ගන්නාසුළු භාවනා කරන්න පටන් ගන්න. අර යාළුණාට පස්සේ අර ඒකට එකට මුණ දාලා දාගත්තට පස්සේ ඒ කියන්නේ ආස්වාසිය පටන් ගන්නකොටම සතිය පිහිටවල ආස්වාසිය දිගට ගිහිල්ලා ආස්වාසිය ඉවර වෙනකම්ම සතිය පාත. ඒක හරියට ප්‍රස්ථාරයක මුල පටන්ම දිගටම මේ ප්‍රස්ථාරයේ රචනයේ දිගට බලාන යනවා. එතකොට යාට පේනවා ආස්වාසියේ කිසියම්ම දෙයක් නැති තැනකින් පටන් අරගෙන කිසියම්ම දෙයක් නැත්තන්ට යනකම්ම ගෙවිලා විර වෙනවා. ඒ හිස්තැනකට ගිහිල්ලා ප්‍රස්වාසය පටන් ගන්නවා. ප්‍රස්වාසයත් කිසියම්ම දෙයක් නැත්තනකින් පටන් අරගෙන 100%ක්ම ගෙවිලා ඉවර වෙනවා. ඒතර ආශ්වාසයට එක රැල්ලක් නගිනවා ප්‍රශ්වාසයේ තව රැල්ලක් නගිනවා මේක හොඳට මුහුදයිනට ගිහිලා එක එක එක එක රැල්ල රැල්ල ඉන්නා වගේ තීරෙන්න පටන් අර ගන්නකොට දැන් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා දැන් මෙතෙක් කල දැක්කේ ආශ්වාසයේ මැද හොඳට පීරාගෙන තල්ලු කරගෙන පිරිමැදීගෙන යන කොටස විතරයි. දැන් යෝගාවචරය ආර ඇති වෙච්ච එකලස අනුව සමත සමාධිය අනුව විපස්සනා කරන්න ඕන ක්‍රමය අනුව ආස්වාසේ පටන් ගන්නත් ඉස්සරලා මුල බලන ආසලුව බලනවා. එහෙම කරන්න කරන්න කරන්න එයා ඊගාව ආස්වාසයට යනකොට සූදානමින් ඉන්නේ. දැන් මට සද්ද වලින් බාධා කරගන්නේ, හිතුවිලි වලින් බාධා කරගන්නේ, වේදන වලින් බාධා කරගන්නේ ඊගාට එන ආස්වාදේ කොහොමද මට දැනෙන්න පටන් ගන්නේ? යාට එතකොට තේරෙයි මට දැනෙන්න පටන් ගන්නකොට හුස්ම පෙළ ගැහිලා ඉවරයි. හුස්ම කියන්නේ එතකොට වේගයෙන් යන පෙරහැරක්. එතකොට මේ පෙරහැරේ මුල කොහෙද තියෙන්නේ? එතකොට යා තවත් හොඳ සතියකින් හොඳ සම්පජඤ්ඤයකින් මට දැනෙන්න පටන් ගන්න තැනද හුස්ම පටන් ගන්නව නැත්නම් දැනෙන්න පටන් ගන්න ඉස්සෙල්ලා හුස්ම පටන් අරගෙන පිරිමැදීම යම් ප්‍රමාණයක් ගොරෝසු වුණාට පස්සේද මට දැනෙන්නේ කියලා බැලුවොත් තේරෙනවා අපි ඉන්ද්‍රයන්ට නාසයට අල්ලන්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර ප්‍රමාණයක් තියෙනවා නමුත් ඉන්ද්‍රිය ගෝචර නොවෙන්න ඉස්සර වෙලා මේ හුස්ම පෙළ ගැහිලා තියෙන ඒක යම් ප්‍රමාණයකට ගොරෝසු වුණාට පස්සේ තමයි නාසිකාග්‍රේ හරි උඩුතොලේ හරි දැනෙන්නේ. ඉන්නේ පටන් ගන්න තැනට හිතේ යුවොත් එයාට තේරෙනවා නුවර පෙරහැර බලන්න ගියාට අපි අපි ළඟට එනකොට එන්නේ හැදිච්ච පෙරහැරක්. නමුත් අර වාහල්කඩ ළඟ හිටියානම් පේනවා ඊට ඉස්සෙල්ලා අලියෝ ඇවිල්ලා ඉන්නවා. බෙරකාරයොත් ඇවිල්ලා ඉන්නවා. ඔක්කොම ඉඳලා ඔන්න ඇතා රාජා එළියට බහිනකොට තමයි ඔක පෙරහැර හැදිලා යන්නේ. අපි දකින්නේ හැදිච්ච පෙරහැරක්. නමුත් වෙඩි තුන තියන්න ඉස්සර වෙලා හිටියොත් එව නාථ දේවාලේ බැම්ම උඩ හරි මාලිගාවේ වලාකුළු බැම්ම උඩ හරි පේන්න පටන් ගන්නවා ඊට කලින් ඇවිල්ලා අලියන්න කන්න දීලා ඇඳුම් ඇඳලා උන් එක එක එක එක තැන්වල ඉන්නවා ඊට පස්සේ තමයි පෙළ ගැහෙන්නේ පෙළ ගැස්ම කිසිම පෙරහැරක් නැහැ එල ගැස්ම තියෙන අතනලියෙක් ඉන්නවා ඌ දණ්ඩක් කකා ඉන්නවා මෙහා පැත්තේ ඉන්නවා පෙරහැරකාරෝ ඉන්නවා පෙරකාරෝ ඉන්නවා උන් නටනට ඉන්නවා උන්න ඇතා එළියට එනකොට ඔන්න පෙරහැර ඇදලා ඔන්න ක්වීන්ස් එකව හිතට යනකොට එළියට යන ඔන්න පෙරහැර ලස්සනට අනිත් අපි පෙරහැර බැලුවයි කියලා ආවට පෙරහැරේ පටන් ගන්නම හරිම අජුවයි දැකලා තියෙනවද මන් දන්නේ මොනම පෙරහැරක්වත් නැහැ ඉවර වෙන තැනත් ගෙටක වෙදිනකොටත් ආයේ අලියෝ හිටපිරුව තැන් වලට යනවා එනකොට පෙරහැරක් නැහැ එතන මේ වගේ තමයි අපි පෙරහැර දැක්කයි කිව්වට ආස්වාද ප්‍රසවාසය දැක්කයි කිව්වට අර ගෝසාවේ යන පෙරහැර දැක්කට පෙරහැරේ මුල පෙරහැරේ අග දැක්කනම් ඒ මනුස්සයන්ට තේරෙන්න පටන් අර ගන්නවා ඒක දැක්කනම් මේකේ කිසි සුන්දරත්වයක් නැහැ ගුණයකුත් නැහැ පෙළ ගැස්මකුත් නැහැ අර ලස්සනට මැදින් යන්නකො සංවිධානයේ වෙන්න මොන්න තනං පෙළ ගැසිලා දොතෙන්ද එන්නේ ඉතින් ඒක දකින්නට ආසාවෙ හිටන බුදුහාමර කියන බුදුහාමර කියන මුලට ගිහිල්ලා බලපම් පෙරහැර හැදෙන්නේ නැහැ එතෙන්ද කියලා බලන්න කවදාකවත් බලන්න දෙයක් නැහැ පේනවා මොන විකාරකින්ද මේක පටන් ගන්න කියලා. දැන් මේ අපි අපි ගන්න හොඳ ලස්සන කිලි පොඩ්ඩියක් ඉන්නවා කියලා ලස්සන සුන්දරයි. ඉතින් බොහොම අඳලා ආලෝපණය කළ ඕකි වදන වෙලාවේ එළියට එනකොට බලන්න හැටි. මුන්නම ආශ කරන දෙයක් තියනවද කියලා. ඒක පෙන්වන්නෙත් නැහැ. ඒක වසංගලා කරන්නේ ත්‍රිපිටකයක කරන්නේ. මොකද ඒකෙන් එළියට එන වෙලාවේදී මොනම කාමයක්වත් මොනම ආශ කරන දෙයක්වත් නැහැ. ඊට පස්සේ කොච්චර කාලයක් යනවද? ඔය කාමක හැඟීම් ඇති කරලා ඒ කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඒ ලස්සන සුන්දර වයසට එන්න. එතනදී කාමේ තිබුණට අර ළමයා හම්බ වෙන වෙලාවේ ඒක කිරිමෙල් නඩුවක්. එදියා බලන්න බෑ. ඕනෑම දෙයක ඕනෙම දෙයක ඔය අපිට පෙන්වන්න හදන ආටෝපේ තියේදී පටන් ගන්න දැන්න පොඩ්ඩක් ගිහිල්ලා බලන්න යන්න දෙන්නේ අපේ සමාජයේ වුව මේ වහලා අපිට බැඳ බැස බැඳගත්තට පස්සේ නටුවට මේ බඳිනවා පෙන්වන්නේ නැහැ නේද දෙල්ලම. වෙස් නටු බලන්න ගියාම බැඳපු වෙස් පෙන්නනවා මිසක් වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. මේක වසංගකට ඉන්න තාක්කල් කාමේ ලස්සනයි, සංසාරේ හොඳයි, මේක පැතිය යුත්තක් හිතිය යුත්තක් සරුවචනංශික උඹ කොහොම තමයි ලෝකේ ඇති උඹට පුළුවන් නම් ආස්වාසේ පටන් ගන්න තැන බලපන් ඔය ආස්වාසේ මැද තියෙන මොනම ලක්ෂණයක් අත්දැක ආස්වාසේ මැද තියෙන ලක්ෂණේ ගෙවෙන කොටක් නැහැ ඒ නිසා ඉස්සෙල්ලා ආස්වාසේ ආලු කරගෙන ප්‍රස්වාසේ ආලු කරගෙන පුළුවන් තරම් ඒක මොනට මොන දාලා තියාගෙන එන්නකොටම මට තේරෙන්නේ කොච්චරක් පෙළ ගැහිච්ච එකක්ද මේ පෙළ ගැහෙන්න ඉස්සෙල්ලා හුස්ම ගනුදෙනුවක් නැති තැන ඉඳලා හුස්ම ගනුදෙනුවක් පටන් ගන්න තැනට යන්න මේ සාමාන්‍ය සතියෙන් කරන්න බෑ ඊටදී විශාල සුවිශේෂී එළවුමක් යදවුමක් ක්ලාස්යක් තියෙනවා එතකොට අපිට තේරෙනවා මේ ආස්වාසය කියන නම දෙන්න ඉස්සර වෙලා මේ ආස්වාසරල්ල පටන් ගන්නකොට ඒක පොදු ශක්තියක් විතරයි එතන තියෙන්නේ කම්පන වේගයක් විතරයි එතන තියෙන්නේ. ඒක මේ උඩට ඇදගෙන නාස්පුඩු පුරවාගෙන එනකොට තමයි අපිට මේකට ආස්වාසිය කියන නම දෙන්න පුළුවන් වෙන්නේ. කවදා හරි හිතනද ආස්වාස් ප්‍රසාරයේ හොඳට සංසිඳිලා සංසිලා ගිහිලා නොතේරෙන මට්ටමකට ආවයි කියලා. ඒකට එයා දන්නවා මම මැරිලා නැහැ. හුස්ම ගන්නම හුස්ම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට දැනෙන මට්ටමට අඩින් හුස්ම යනවා. භාවනා සතිය හොඳට තියෙනවා නම් වෙර ඇසුවිරු ඥාන තියෙනවා නම් පේනවා මේ අපිට දැනෙන හුස්ම නාස්පුඩු පුරවාගෙන යන්නේක තිබුණට ඒකට නොදැනි නැත්නම් ඉන්ද්‍රයන්ට ප්‍රතිපද නැතුව ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැතුව ආශ්‍රව ප්‍රසවාසය පවතින්න පුළුවන් ඒකට මමයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක සම්පූර්ණ අනිච්ඡානක පේශින් මාර්ගෙන් ක්‍රියාත්මක වෙන ඒක සදාචල යන්ත්‍රයක් වශයෙන් අපි නිින්ද හිටියත් අපි ක්ලාන්ත වුණත් මේ හුස්ම ගන්න ගැනෙනවා ඒක සමාහරලාට දොස්තර කෙනෙකුට අහුවෙන්නේ නැහැ. ඒක සමාහරලාට ලෙඩාට තේරෙන්නේ නැහැ. උපස්ථායකට තේරෙන්නේ නැහැ. අන්න ඒ මට්ටමේදී මේකට ආස්වාසිය ප්‍රසවාසිය කියනම දාන්නත් බෑ. ඒ යම් ප්‍රමාණයට පෙළ ගැහිලා ආවට පස්සේ තමයි ළමයි හම්බෙච්ච ගමන් ළමයට නන්දාන්නේ නැහැ. එළමෙල් දවස් ගාණක් ගියා පස්සේ නාමකරණයක් කරන්නේ. ඒ වගේ ඕනෙම වස්තුවක් ලෝකේ පහළ වෙනකොට ඕනෙම සංසිද්ධියක් ලෝකේ පහළ වෙනකොට ඕනෙම දෙයක් පහළ වෙනකොට ඒකට නමක් නැහැ, හැඩයක් නැහැ, ආකාරයක් නැහැ. හුදු ශක්ති විශේෂයක් තියෙනවා. අන්නේ ශක්ති විශේෂයේ බලන් හිත පුදුම බයයි. ඒක සම්පූර්ණ වසංගලමේ නාටකම ගෙනියන. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට එක්කනට කනට කතා කරලා කියනවා, ওই නාටකමේ මැද බලන එක හොඳයි. මැද බලලා යාලු කරගෙන පුළුවන් නම් හට ගන්න තැන ඵලයක්. එතකොට උඹට හට ගැනීම සහ මැද කියන දෙක තේරුම් ගත්තොත් අතිරේක වාචයක් හම්බ වෙනවා නැති වෙන තැන ඵලතයි. හැබැයි මෙතෙන් එන්නේ ඉස්සලා යා සති සම්පජඤ්ඤේ තේරුම් ගන්න තියෙන හොඳට සමාධියක් තියෙන්න ඕනේ විපස්සනාවක් තියෙන ඊට පස්සේ තමයි මේ යමක හට ගන්නා තැන ඒකේ මැද තියෙන අනන්‍යතාවය හට ගන්න තැන නැහැ. මොකේවත් නැහැ මේ ලෝකෙ. අඩගන්නේ අර හිමෙන් කැලි ටිකක් එකතු වෙලා ඒක පෙළ ගැහුණාට පස්සේ තමයි මේ නමට එන්නේ. ඉතින් මේ අපි පෙළ ගැහුණාට පස්සේ නහය හැප්පුණොත් අපි කියනවා කාය විඥානය පහළ වුණායි කියලා. ඒ පෙළ ගැහුණාට පස්සේ ඒක රූපයක් වශයෙන් පෙළ ගැහුණනම් අපි කියනවා චක්කු විඥානයට ගොදුරු වෙනවායි කියලා. ඒ ශක්තිය සද්දයක් බවට පත් වෙනවා අපි කියනවා සෝත විඥානයට ගොදුරු වෙනවා. එනතන ගඳක් නම් නාසයට ගොදුරු වෙනවා. රසක් නම් දිවට ගොදුරු වෙනවා. ස්පර්ශයක් නම් කිව්වාගේ කයට ගොදුරු වෙනවා. නැත්තම් හිතට ගොදුරු වෙනවා. නමුත් මේ මොනම දෙයකටවත් ගොදුරු වෙන්නේ ඉස්සෙල්ලා මේකේ තියෙනවා මූලික නාම රූප ස්වභාවයක්. ඒ බවටපත් වෙච්චි නැති. ඒ දේ අල්ලගත්තනම්, ඒ දේ දැක්කනම්, ඒ දේ දකින්න තරම් සතිය චීන කන්නඩියක දාලා වගේ ආස්වාසිය මුහුද්දටම මුල බැලුවනම්, නැත්නම් ආස්වාසිය හුද්දටම අග බැලුවනම්, එහෙම නැත්නම් ප්‍රස්වාසයේ හොඳටම මුල බැලුවනම් හොඳටම අග බැලුවා නම් එයාට තේරෙන්න පටන් ගන්නවා ආස්වාසයේ මුලදි තියෙන නාම රූපේ ප්‍රස්වාසයේ මුලදි තියෙන නාම රූපේ කියන මේ මූලික ශක්තිය ඒකෙන් තමයි මේ ආස්වාසයක් හැදෙන්නේ ඒකෙන් තමයි මේ ප්‍රස්වාසයක් හැදෙන්නේ නාම රූප වල ස්වභාවය කොහොමඩක්වත් වර්ණයකින් ගන්ධයකින් රසයකින් හැඩයකින් කියන්න බෑ ඒක ගොනු වෙලා පෙළ ගැහිලා ඒකේ රංගනයට ඒකේ භූමිකාවටපත් වුණාට පස්සේ තමයි අපිට ඒක මේක වර්ණයක් මේක ගන්ධයක් මේක රසයක් මේක සද්දයක් මේක ආස්වාදයක් ප්‍රසවාසයක් කියන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේ අපිට පාර කියනවා ගොරෝසු තනින් පටන් අරගෙන ඒ ගොරෝසු දේ එන්න ඉස්සර වෙලා තිබුණ අවස්ථාව බලන්න. ඒකේ ඉඳ ඉස්සර තිබුණ අවස්ථාව බලන්න. ඒකේ ඉඳ ඉස්සර තිබුණ අවස්ථාව කියලා මුලට අදින වැඩපිළිවෙලට කියනවා යෝනිසෝ මනසිකාරය. ගොරෝසු තැන දැනගෙන ඒක නැවත නැවත එන අරමුණක් නම් ඊගාව සැරේ එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සෙල්ලා කොහොමද ඒක? ඊගාව අරමුණ වලට ඊට ඉස්සෙල්ලා කොහොමද කියලා ඒකේ මුලට අදින වැඩපිළිවෙලේ ගියොත් මේ මුල මූලික ශක්තියකින් මූල ප්‍රභවයකින් නැත්නම් මූල කලලස් ස්වභාවයකින් ප්‍රාකෘතිකින් තමයි මේ සිද්ධිය පටන් අරගන්නේ සිද්ධිය ඇති වුණාට පස්සේ නමක් ගමක් වයසක් දිගක් පළලක් වර්ණයක් ඔක්කොම තියෙනවා. ඉතින් පටන් ගන්න තැන බලා ගන්න පුළුවන් නම් කෙනෙකුට මේ බුදුජානන් වහන්සේ කියපු විදිහට අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිපි සංඝහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනම් පුනම් ගහකාරං දිට්ඨෝසී පුනගීහන් නකාසී සබ්බාතේ පාසුකා භග්ගා ගහකෝටං විසංකිතං විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මජ්ජගා කියලා මම මේ මුල හොයමින් මේ ගෙවඩුවා හොයමින් මේ ගේ හදන එක හොයමින් අනේක ಜಾති සංසාරේ කොච්චරද කල් නැතුව මං හෙව්වා. නමුත් හැමදාම මට හම්බුනේ හදපු ගයක්. හැමදාම මට හම්බුනේ ඇති වෙච්ච සංසිද්ධියක්. ඊට පස්සේ මම ජරා මරණ දුවේලටපත් වෙනව කරන්න දෙයක් නැහැ. මම ඒ නිසා හොයාන ගියා. මං හොයාන ගියා මේ වඩුවා. මං හොයාන ගියා මේ ගේ හදන තැන. මම මෙතෙක් කල් ඒක දකින්නකම් කිව්වේ නෑ. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකයට මම දැක්කයි කියලා මං අද කියනවා මං දැක්කයි කියලා මම දැක්කේ මේ ගේ හදන වඩුව මම දැක්කා. හටගන්ව මම දැක්කා. ඒ බබා හම්බෙන තැන නෙවෙයි. මේ ආස්වාසය හට ගන්න තැන. මේ ප්‍රස්වාසය හට ගන්න තැන. මේ පිම්බීම හට ගන්න තැන. මේ හැකිලීම හට ගන්න තැන. ආන්න එතන බැලුවනම් තේරෙන පටන් අර ගන්නවා මේ දේ හට ගන්නකොට කිසිම අනන්‍යතාවයක් කිසිම භූමිකාවක් කිසිම න්‍යාය පත්‍රයක් මොකක්වත් නැතුව හටගන්නේ හටගත්තට පස්සේ තමයි අපි එක එකනාගේ රුචි අරුචිකම් වල හැටියට පසුබිමේ හැටියට හැදියාව හැටියට ඒකට එක එක නම් දෙනවා. මූල ස්වභාවය බුදුහාමුදුරන් පේන හැටියට මත අපටත් පේනවා. නමුත් අපිට තියෙන දුර්ලභම තමයි අපිට මේ සියුම් මට්ටමේදී ඒ කියන්නේ ආස්වාසේ මූල අවස්ථාවේදී ඒක දකින්න ඕනේ කියන එක දන්නෙත් නෑ භාවනාවේදී කරණ තියෙන වැදගත්ම දේ. දැක්කට පස්සේ මේක කමඨාන සුද්ධ කරනකොට මේක කියන්න ඕන බව දන්නෙත් නෑ. අන්තික මේක ලෝකේ තියෙන ලොකුම පිංකම බව දන්නෙත් නෑ. ඔක්කොටම පිංකමක් වෙන්න නම් ඒ ගිජ්ජි හෙල්ලෙන්න ඕනේ, බෙර ගහන්න ඕනේ, සුවඳ දුම්කෝපත්තු වෙන්න ඕනේ, මල් තියෙන්න ඕනේ. ඉතින් පිංකම් ගැන උවට. මේ ආස්වාදයේ හෝ ප්‍රස්වාසයේ මේ මුල දැකීමයි ලොකුම කුසලතාවය. ඒක මිනිස්සුෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. බුද්ධෝත්පාද කාලයක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. සති ධම්පජඤ්ඤ කියන කෙනෙකුට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. සමාධිය ප්‍රඥාවක් තියෙනකොට විතරයි කරන්න පුළුවන් වෙන්නේ. අනේ මට මේ හම් වෙච්ච මේ ක්ෂණය පැහැර නොයාවා කනෝ වේමා උපච්චකා මට මේක දැක්කන්ට ලැබේවා කියලා අර මුලට මුලට මුලට අදින මිනිස්සයා ආනපන ඉන්නකොටම බලන් හදන මිනිස්සයා දකින්නකොට ඈත තියා බුදුහාමුදුර සාදුකාර අපි මොනවද මේ දෙකල් බැලුවේ අපි මොනවද මේ තොවිල් බලනවා බලි බලනවා සම්දර්ශන බලනවා සම්භාෂණ බලනවා භෝජන සංග්‍රහ බලනවා කියලා මොනවද බැලුවේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ මොනවද? බුදුසසුනේ අපේ දරුවන්ට පෙන්වන්න ඕනේ කියලා රෙකමන්ඩ් කරන්නේ මොනවද? අපි ඇත්තට පෙන්වන්නේ මොනවද දරුවන්? ඉතින් වගතුවක් වෙයි කියලා හිතනවා. ඒක නිසා ඒ ටික පෙළ ගහ ගන්නවා කියන එකත් එසීමිතේ පිනක් ඇති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ ජීවිතේ වැදගත්ම දේ සති සම්පජඤ්ඤය කියන එක. ඒ සති සම්පජඤ්ඤය යොදලා මේ එක අරමුණක් නැවත නැවත එනකන් ඒක දෙසම බලා සිටීම ප්‍රයත්න කරන්න ඕනේ. මේකේ අරමුණ විසින් අපිට දෙන දෙයක් නෙවෙයි. මේ මේ පිස්සු ඇංචි වඳුරෙක් වගේ තියෙන අපේ හිත එකම අරමුණකට දෙසරයක් නගින්න කැමති නෑ. එතකොට ගාය, කඩි ගාය, නලියනවා, ඉන්න බෑ. මේ ඔක්කොම ඇත්තේදී යම් කිසි කෙනෙක් එකම අරමුණ 10 15 සැරයක් 20 සැරයක් එන්න බලලා ඒකේ අරමුණ අඳුනගෙන අරමුණේ මුලට යන්න යන්න යන්න යෝන්සමංස්කාරය යෙදෙන්න යෙදෙන්න මේ සෑම දෙයක්ම පටන් අරගන්නේ මේ නාම රූප කියන අවස්ථාවෙන් ඒක ඒක නාම රූපය ඉන්ද්‍රිය ගෝචර නැහැ. නාම රූපේ කොහොමඩක්වත් වර්ණයක් ගන්ධයක් දෙන්න බෑ. මේ නාම රූපයේ කම්මජ චිත්තජ උචුද ආහාරජ කියන හතරත් එක ගැටුණට පස්සේ ගොරෝසු වුණාට පස්සේ සලායතන වලට විස්තර වුණාට පස්සේ තමයි ලෝකෙම වෙන්නේ. මේ ලෝකේ නාමක් උපැන ධාතිකයක් අනන්‍යතාවයක් භූමිකාවක් න්‍යාය පත්‍රයක් ඕනෙම දෙයකට එන්නේ ඒකේ මේරුවාට පස්සේ ඒ තෙන්ට යනකොට පමයි කියලා බුදුහාමර කියනවා. ඒකට කියනවා පමාව කියලා. අප්‍රමාදය කියලා කියන්නේ ඒක දැනගෙන දැම්මට අහුවෙන්නේ පමා වෙලා. දැම්මට හම්බෙන්නේ හදපු ගියා. මම හදන බලන මේ ගියේ හදපු එක කෝ කියලා. කොහොමද මේකේ හදන්නේ කියලා. එතකොට බලන්න යනකොට මුලට මුලට යනකොට ගඩොල් ටිකක් පේනවා දකිගේ සිමෙන්ති ටිකක් පේනේ වැලි ටිකක් පේනේ. ඉතින් ඕක තමයි අන්තිමට අර පෙරහැරේ අතන මෙතන ඉන්නේ අලි ටිකක් පෙළ ගහලා පෙරහැර යනවා වගේ ආන්නේ මූල ස්වරූපේ දකින්නකොට ඒක භාවනාවේ ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් මම මේ දේ මම ම කලයුත්තක් මිස කාගෙවත් මට කොපි කරන්න බැරි දෙයක්. මේ මම මේ දැක්කට පස්සේ මේ කාටවත් දෙන්න බැරි දෙයක්. අනුන්ගේ දේ හොරකම් කරලා ගන්න බැරි දෙයක්. මගේ දේ කාටවත් හොරකම් කරන්න බැරි දෙයක්. ඉතින් මෙවැනි වටිනා මා විශ්ීම කළ යුතු දෙයක් තියේදී අපි සාමාන්‍ය අපේ අම්මට අපච්චිට අහුම්කන් දීලා ගුරුවරුන්ට අහුම්කන් දීලා මෙතෙක් කල් ගියේ කොහෙද? කවදාද අපි මේක මේ බුදුහාමුදුරුවෝ කියන විදිහට මේ පිරිසිඳ දත යුතු මේ මූල ස්වභාවයට හිත යොදන්න ඒක පුදුම කම්මැලි කරන වැඩක්. පුදුම නීරස කරන වැඩක්. පුදුම බය උපදවන වැඩක්. පුදුම අසරණකමකටපත් කරන වැඩක්. ඒ නිසා මෙතන ඉන්න කවුරුවක්වත් මේක නොදක නැහැ. දැකපු හැම කෙනෙක්ම මේකට වෛර කරලා තියෙනවා. මේකට භාවනා කරනවායි කියලා කියනවා සතිය නැතුණයි කියලා කියනවා ඇඟ වෙවුලන්න ගන්නවායි කියනවා මොනව වෙනවද දන්නේ නැහැ කියනවා නිදිමතට වැටෙනවායි කියනවා নানা ආකාරයෙන් භාවනා මෙතෙන්ට එන්න හදනකොට අපි අර තියෙන තණ්හාව නිසා මානෙ නිසා දිත්‍ය නිසා ජීන් සැක කරනවා බය උපදවනවා භාවනා හරිද කියලා අහනවා මේ සමතද විපස්සනාද කියලා අහනවා. ඉතින් මේ කරනට වැඩිය හොඳ නැද්ද මේ මෛත්‍රී භාවනා කරන එක හොඳ නැද්ද කියලා අහනවා. බුද්ධානුසුති කිරුවොත් හොඳ නැද්ද කියලා අහනවා. নানা ප්‍රකාර කොට පෙරක දෝරුකම්. ඉතාමත්ම අමාරුයි මෙතෙන් ගියාට පස්සේ මේ මේ මේ කොට පෙරක දෝරුකම් කන් අස්සේ මෙතෙන්ට යන එකත් කලාතුරකින් සිදුවෙන නැත්තම් කියනවා සංසාරට එක සැරයක් සීතු සිදුවිතු වැඩක් අන්නේ වෙලාවට අනුග්‍රහ කරනවායි කියලා කියන්නේ පිරිසිඳ දත යුත්ත මේකයි කියලා දැනගෙන හොඳට ආස්වාස ප්‍රස්වාසයේ මුල හටගන්න ඉස්සෙල්ලා මේක හැපෙලා ගහේ නැහැටි. ඉතින් හටගත්ත දේ ගෙවිලා යන හැටි. නැත්නම් ප්‍රස්වාසයේ හටගන්න ඉස්සෙල්ලා හැදි වෙන හැටි. ප්‍රස්වාසය හටගත්තට පස්සේ ගෙවිලා යන හැටි. බලනාසුලුව ඒකට යොමු වෙලා හිත අප්‍රමාදීව ඒකටම එල්ල කරගත්ත හිතකින් බලාන ඉන්න කෙනෙකුට ඒ කෘත්‍යකරනද කීයක් දහහක් දේවල් දහසකුත් එකක් දේවල් එකලස්ක වෙන්න ඕනද මේක දකින්න ඕන කියන එක තේරෙයි ඒකට ක්ෂණ සම්පත්තිය කියලා කියනවා මේක ඒක අරමුණු මාරු කරමින් ඇවිදිමින් දඟලමින් කලබල කරමින් මේක වෙන්නේ නැහැ ඒක නිසා ඒකට තමයි අපි මේ දන් දීලා සිල් රැකලා භාවනාවක් කරලා මේ කය එහෙමම පුළුවන් තරම් වෙලා කාට වැඳලා හරි කමන්නේ ඒක එහෙම තැම්පත් වෙන්න ඇරලා නැවත නැවතත් මේ ආශාස ප්‍රසවාසයේ එනකොට ඒත් එක් අනිවාර්යම මතුවෙන මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම විනිවිදගෙන ඒකාකාරී නැවත නැවත ඕනම දෙයක් බලනකොට අපි කම්මැලි වෙනවා නීරස වෙනවා, ඒකාකාරී වෙනවා. නිදිමතට වැටෙනවා. මොකද උනේ කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒකෙදි අවදි භාවයක් ඇති කරගන්නවා කියන එක ගැන හිතන්න. මේ නිදිමත එද්දි අවදි භාවයක් එපා වෙද්දිත් අවදි භාවයක් කම්මැලි වෙද්දිත් අවදි භාවයක් නිදිමතක් වගේ තියෙද්දිත් අවදි භාවයක් ඇති කරගන්නවා කියන එකට තමයි වචනේ ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. ඒක තමයි මේ බුද්ධ කියන වචනේ කැඩලාවිලා තියෙන්නේ. ඉතින් නිදිමතේනොට නැගිටලා යනවනම් කම්මැලි වුණොත් කමටහන මාරු කරනවා නම් ගුරුවරයා මාරු කරනවා නම් භාවනා ස්ථානේ මාරු කරනවා නම් පොඩ්ඩක්වත් ඉවසන්නේ නැතුව ඉරියව් මාරු කරනවා නම් ඉතින් එයා අර මේ එකලසට සූදානම් වෙන පෙළ නැත්තම් ප්‍රතිපදාව පෙළපත කැඩේ. එකම දේ ලක්ෂ කෝටි වාරයක් කර කර කර කර කර කර කවදා හෝ මේ ආශස් ප්‍රසවාසී ගතන එකේ මුල මැද අග පිම්බීම හැකිලිම ගත්තා නම් ඒක මුලමැද අග බලා ගන්නාසුලුව යන්න ඒ යෝගාවචරයට ඕනකම තිබුණත් යාගේ හිතේ දෙන්නේ නැහැ. යට ඕනකම තිබුණත් මේ කය හිත ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ හිතයි කය දෙකම මේ ಜಾතිය බෝ කරන ලිංගික ක්‍රියාවලියට ඇර මේ වැඩේට කිසිම සහයෝගයක් නැහැ. මේ මුළු යන්ත්‍රේම හදලා තියෙන ಜಾතිය බෝ කරන්න විතරයි. ඒක තමයි මායාවේ එකම ක්‍රියාවලිය. ඉතින් ඒක නමුත් ඒ තියෙන මේ බුදුරජාණන් වහන්සේ මේ පැත්තකටලා ඉඳලා කියනවා මායාවේ වැඩවිල්ල නැටවිල්ල. මගේ වැඩ පිළිවෙල තමයි තැම්පත් විල්ල. මායාවේ වැඩ පිළිවෙල තමයි අරමුණු මාරු කිරීම. මගේ වැඩ පිළිවෙල තමයි එකම අරමුණේ බොහෝ වෙලා බලා සිටීම. මායාවේ වැඩ පිළිවෙල තමයි කම්මැලිකම. මම කියනවා කම්මැලිකමට අවදි වෙලා බලාගෙන ඉන්න. බොහොම ලස්සනට මේ දෙක සිද්ධ වෙනවා. ඉතින් කවුරුවක්වත් කැමති නැහැ. මෙච්චර ලස්සනට පිංකම් කරලා ලබාගත්ත මේ ඇස් දෙක තියේදී විවිධාකාර රූප වාහිනී තියේදී ඇයි මේ එකම කම්මැලි අරමුණක් දිහා බලන් ඉන්නේ මොන කර්මයක්ද කියලා හිතනවා බුදුහාමුදුරණන් කියනවා තමයි ඉතින් තවත් බුදුහාමුදුර එනවනේ අප්පා දැන් මෛත්‍රී බුදුහාමුදුර ආපුවාම කරන්න බැරුවයි මේ ආත්මෙදී මේ ටෙලිවිෂන් එක බලලා මේ රූප වාහිනිය බලලා අබනාත්මදී පුළුවන් ඒත් ඉතින් දිගට වෙනවනේ પરම්පරාව බුදුරුවෝ නිසා මේ ලැබිච්ච මේ ඇහැ හම් වෙච්චලා මේ රූපේ පොඩ්ඩක් බලා ගන්න. අඩු ගන්න ඇහෙන් බැන්නම් සයිඩ් එකෙන් බලන්න. හැපි හැපි ගලන කොටයි ගංගක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා ස්ට්‍රීවිල් එක ලියලා තිබ්බා පිටිපස්ස. නිසා කෙලින් බැන්නම් සයිඩ් එකෙන් හරි බලන්න අපිට තියෙන ආසාව බලන්න අපි දෙන්නේගේ වෙනස්කමක් නැහැ මේකේ. හොඳට මතක තියාගෙන ඉන්න ඒ ඒ බලන්න තියෙන ආසාව අපිට පැකට් එක වෙතිම මායя දීලා තියෙනවා. බුදුජාණන් වහන්සේ සඳහන් කළ තුන යෝගයෙන් බලනවනම් එයාලා අරමුණ බලන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ නිසා ඒ බලන්න තියෙන ආසාව කැප කරලා විවිධ අරමුණු බලන්න තියෙන, විවිධ හැඩතල බලන්න තියෙන, විවිධ කාමගුණ බලන්න තියෙන ආසාව කැප කරලා මේ කම්මැලි නීරස වෙන ආස්වාද ප්‍රසවාස දිහාම බලන ඉන්න. පුංචි සද්ධාහකින් කරන්න පුළුවන් කියලා හිතන්නේ. ওই ලක්ෂ්‍ය අසුප්පිය මේ මේ මිලෙලුම් නෙළුම් මල් පූජාවකට යන්න තියෙන සද්ධාව මේකෙත් බෑනේ මේකෙන් කරන්න බෑනේ. ලක්ෂයක් සමම් පිච්චු මල් පූජා කරන පින්කමකට ගිහිලා තියෙන සද්ධාවෙන් මේක කරන්න බෑ. මේක කඩන්න නම් පුළුවන්. මේක කඩන්න නම් පුළුවන්. සමා වෙන්න ඕනේ මේකේ මේ සංවිධානය කරන සංවිධායකව ඉන්නවනම් මට එහෙම තරහකට නෙමෙයි මම මේ කියන්නේ. ඒ ඒ සද්ධාවට වැඩිය මේක වෙනස් කියලා මම මේ පෙන්වන්න හදන්නේ. ඒ වගේම පුංචි සීලකින් කරන්න පුළුවන්ද බලන්න. ඒ කියන්නේ කය වචන දෙක සම්බන්ධ කරන එක නෙවෙයිනේ මෙතන දැන් සීලේ වෙලා තියෙන්නේ. හිත එක එල්ල අරමුණකට තියාගන්න. හිතනවද කාට හරි හිතෙනවද කාට හරි මේ Taman සමාදන් වෙච්ච සීලේ රකින්න නැතුව හිත මෙහෙම හිටී කියලා. කද්දාවත් නැහැ. කද්දාවත් නැහැ. නිසා සමාදන් වෙච්ච සීලය හුත්තටම තහවුරු කරන්න. ඒක කය වචන දෙක. ඒ අනුව තමයි හිත අත්තු කරව පහනක් හරස්සලන් වදින්න නැතුව කෙලින්ම උඩටපත් වෙන්න වගේ හිත එක එල්ලක හිටින්ද ඒ සීලවල තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් මේක කෙරෙන්නේ නැහැ. ඒ වගේම මේ දුවන පයින් සතියකින් කරන්නත් බෑ. හරියටම මේ අරමුණට එල්ල කරගෙන නැවත නැවතත් අරමුණ එnderලා කම්මැලි, හරිම නීරසයි, හරිම ඒකාකාරී, හරිම එපා කරන සුළුයි, අසරණයි, අනාතයි, බයලෝන සුළුයි, සැකයෝන සුළුයි, හරිද වැරදිද? ඒ ඔක්කොම තියදී ඊගාවසරේ අරමුණ මත වෙනට ඊට පොඩ්ඩකට කලින් බලන්න. ඊට පොඩ්ඩකට කලින් බලන්න මේ යන ගමන ඔය අපි ඉස්සලා කිව්වනේ බොහොම දුෂ්කර අමාරු කතියක්. නැත්නම් ඒ දැක ගැනීම මේ නාම රූප නාම රූප ස්වරූපයෙන් දැක ගැනීම විපස්සී සර්වජන් වහන්සේට සර්වඥතාඥානෙ ලබා දෙන්න තරම් දක්ෂ දෙයක් වුණා. ඒ වගේම තමයි භාවනා කරපු කෙනෙක් යම් වෙලාවක දැනගන්නවා නම් භාවනා එකලස් වුණාට පස්සේ අරමුණ බැලීමත් වඩා අරමුණ බැලීම කියන එක පළවෙනි පන්තියේ නම් ඊගාව පන්ති තමයි අරමුණේ හට ගැනීම බැලීම. ඒකම අරමුණේ ගෙවන් කිරීම බැරි. නමුත් හොඳට මතක තියාගන්න ඒක පටන් ගන්නකොට භාවනාවේදී කරන්න බෑ. ඉස්සෙල්ලා අරමුණ යාලු කරගන්න ඕනේ. අරමුණ නැවත නැවත එන්න අරින්න ඕනේ. ඒකට කය එහෙම තැම්පත් කරලා තියාගෙන ඉන්න ඕනේ. සතිය දිගටම අරමුණට යොදන ගමන් වෙලාවේ එනකොට හරියට එකලස එනකොට අරමුණේ මුල. අර උනේ අග. දක්නාසුළු මේ පෙළ ගැස්ම මේ එකම යෝගාවචරයකටවත් අයිති එකක් නෙමෙයි. ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. අපි තටමැව්වට ගන්න බෑ. හැබැයි වෙලාව ආවට පස්සේ මෙන්න මේකයි කළ යුත්තේ කියලා දැනගෙන හිටියේ නැත්තම් අස්සය ගියාට පස්සේ ඉස්තාලේ දොර වැවුවා වගේ බැදී වෙන්නේ නැහැ. නිසා භාවනා කරලා යම් වෙලාවක මේ අරමුණ නැවත නැවත එනවා අරමුණ දැන් ගෙවෙමින් පවතිනවා අරමුණ නොදෙනී යමින් පවතිනවා එතකොට බය එනවා මේක භාවනා හරි කියලාද සතිය කැඩිලාද මේක සමතේද විපස්සනාද කියලා මේ සේරම මාර්ගපාක්ෂික දේවල්. ඉන්නේ වෙලාවේදී එක එල්ලේ එක එකලසකින් මේක දිහා බලාන ඉන්නවනම් යාට තේරෙන පටන් ගන්න මේ හැ හටගන්මයි ඉවර වෙන තැනයි දෙකම මොනම විදිහකින් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඕනෙම සංසිද්ධිය. නමුත් ඒකට අවදි වෙන්න අවදි වෙන්න ඉතින් කියන්න වෙන්නේ අර විස්තර කරන්න පුළුවන් දන්න හොඳට විස්තර සහිතව බලන්න ආස්වාසේ පෞද්ගලික ලක්ෂණ සටහන් හොඳට බලන්න බල බල බල බල නැවත නැවත එනකොට ඒකට සාතර වෙලා බලන්න එතකොට Tamanට තේරෙයි ටික ටික ටික ටික මුලැමැද අග නැත්නම් මුලයි අගයි බලන්න පුළුවන් ගතිය ඉතින් කාට හරි මෙන්න මෙහෙම නිදර්ශනයක් වූ ਸਰවචනංශේ මේකට අපිට ඉඟි දෙන ආකාරය ਸਰවචනංශේ සඳහන් කර තිනවා ආනාපානේ මුල ආනපානේ මැද නෑ මෙහෙම කියමු. ආස්වාසේ මැද එක අන්තයක් ආස්වාසේ මුල අනික් අන්තේ ඒ දෙකේම නිවර නෑ. මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ ආස්වාසේ අග. ප්‍රස්වාසේ මැද එක අන්තයක් ප්‍රස්වාසේ මුල එක අන්තයක් ඒ දෙකේම නිවර නෑ. ඊහරා ගිහිල ප්‍රස්වාසේ අග දකිනවා නම් ඒක තමයි මධ්‍යම ප්‍රතිපදා. මජ්ජේ සූත්‍රයේදී මේ උත්තරේ සරුවචනාංශ කියන හරියට ඒක නිසා අපි පටන් ගන්නකොට මැදින් අල්ලන්න. ඒ කියන්නේ ගොරෝසු දේ අල්ලගෙන මුලට මුලට යොදලා යොදලා යොදලා යොදලා ඒ ඒ ඒ ක්‍රමසහවිදි ඒ හැකියාව මේ ගෙවන් වෙන තැනට යොදනකොට ඒකට කියනවා Nirodhaය දැකීම, ඡය වීම දැකීම, වැය වීම දැකීම, වැය වෙනත් දැන් වැය වෙලා ඉවරයි කිව්වත් සතිය ගලවන්න එපා. බලාගෙන ඉන්න මේක මේ ඉඳුරන්ට තම හුස්ම දැනෙන්නේ නැති වුණාට මැරිලා නැහෙනේ ක්ලාන්ත වෙලා නැහනේ. නිින්ද ගිහිල්ලා නැහනේ. එහෙනම් මේකේ දත් වඩා සැලකිල්ලෙන් බැලුවොත් උනන්දුවෙන් බැලුවොත් දැකිය හැක්කක් තියෙනවා. ආන්න මේක විස්තර කරන්න පුළුවන් දවසක් ආවයි කියලා හිතන්නේ. විස්තර කරන්න අමාරුයි. විස්තර කරන්න පුළුවන් ක්‍රමයක් ආවොත් තේරෙයි කවුරු එතෙන්ද ගියත් මේක වැටෙන්නේ එකම තාලෙට. යම් ආකාරයක බුදුහාමුදුරෝ මේක දැකලා බුද්ධත්වයට පාර හදාගත්තා නම් ඕනම පෘථග්ජනෙක් මේක දකින්නේ බුදුන් දකින්න තාලෙටමයි. එතෙන් තමයි බුදුහාමුදුර වැඩ ඉන්න තැන. ඉතින් ඒක හැම හුස්මක පිටිපස්සෙම ඉන්නවා. හැම ප්‍රසආචයක් පිටිපස්සෙම ඉන්නවා. හැම සද්දයක් පිටිපස්සෙම ඉන්නවා. හැම වේදනාවක් පිටිපස්සෙම ඉන්නවා. හැම හිතවිල්ලක් පිටිපස්සෙම ඉන්නවා. වමක් දකුණක් පාසයි ඉන්නවා. ඒ නිසා මේ භාවනා කරගෙන යන්නේ මේ අරමුණු හොඳට දැනගෙන සාක්කුවේ දාගෙන කරඬුවක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒ අරමුණ ගෙවන් වෙනවා දැකලා ඒ ගෙවන් වීම හැකිතාක් තුරට අන්තිම බිඳුවට එනකම් බලන්න. මේකට බුදුරජාණන්සේ විශේෂ භාවනා ක්‍රම වශයෙන් කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන වශයෙන් කියලා මේ සතිය හොඳට වඩාගත් යෝගාවචරයන්ට විශේෂ පාඩම් පන්ති දෙනවා. මොන්න අරමුණ මත උනත් පිං වේවා පව් වේවා මනාප වේවා අමනාප වේවා ගුරුසු වේවා තියුම් වේවා ලාභ වේවා පාඩු වේවා යස වේවා ආයස වේවා හැම එකීම ගිවං කරන තැන එක සමානයි. අෂ්ටලෝක ධර්මයේ සැප දුක ලාභ තත්කාර ක්‍රීති ප්‍රසංසා ඔය જાති වලට බෙදලා තියෙන සම්මුතිය. ඔය ඕනෙම එකක් වෙනකොට සමානයි. ඒක නිසා අපි මෙව එනකොට දැනගන්න. දැනගෙන ඉවරලා ඒ දැනගන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මෙයා නටලා නාඩගම ඉවරලා යන තැන බලන්නකෝ. ගෙවන් වෙන තැන බලන්න. ගෙවන් වෙන තැන බලන්න ගියොත් බුදුහාමුදුරන් මේ ඉස්සරහා ඉඳගෙන ඉන්නා වගේ බුදුහාමුදුරෝ කියන්නේ මොනවද? ධර්මයේ තියෙන පටිච්චසමුපාදය මොනවද? මේ ඊටාම අමාරුයි කියන මේ නාම රූපේ කියන්නේ මොකද්ද? ඒක නැත්තම් ඒක හරියට දැක ගන්න බැරි නම් මේක එක එක නම් වණන් වලින් নানা විභාසන පාමින් වේස පාමින් ඇවිල්ලා අපිට කාමයේ උපදවන හැටි. ඒක ගෙවන් වෙන තැන කිසිම කාමයක් නැහැ. නානාරුදු වේසමවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා මේ සීරම සංසිඳන අරමුණේ සංසිඳින් බලන ප්‍රශ්න වෙලා තියෙන ඇඟ සහලවන ප්‍රශ්න වෙලා තියෙන පුදුමාකාර කම්මැලිකමක් වෙනවා පුදුමාකාර බයක් වෙනවා පුදුමාකාර අසරණ ගතියක් වෙනවා පුදුමාකාර අනත අනාත ගතියක් වෙනවා මේ කොහටද යන්න හදන්නේ කියලා ඉතින් ඒ නිසා යන්නකොට ෆාස්ට් ෆෝවර්ඩ් නෙමෙයි යන්නේ රිවර්ස් එකට ෆාස්ට් ෆෝවර්ඩ් ෆාස්ට් බෑක්වර්ඩ් දාන. යනවට වැඩි වේගෙන් පස්සට එනවා. ඒක ලියවලා මේ සැක කරනවා, බය වෙනවා. ඉතින් සම මෙතන ඉන්නේ එක්කෙනෙක්වත් අත්දකපු නැති තත්යක් නෙමෙයි මම මේ කතා කරන්නේ. නා කවුරක්වත් දන්නේ මෙන්න මෙතෙන්ද බහන යොමු වෙලා තියෙන්නේ. මෙන්න මෙතෙන්ද තමයි විශ්වාසයෙන් බලන්න ඕන දැන. විනිවිද පිරිසිඳ බලන්න ඕන තැන කියන එක ඒක තීරුම් කරන්න ටොංගණම් වැඩි කරන්න. ඒ ටොංගණම් වැඩි කරලා ඒක ඒක හදලා හදලා යනකොට තමයි තේරෙන්නේ මතුවෙන කොයි අරමුණත් කෙලෙසක් කියලා ගන්න. මේ මම කියන එකක් නෙවෙයි අංගුත්තර නිකායේ ඒකක නිපාතේ තියෙනවා සනිදාන වර්ගය කියලා එකක්. බුදුජානකසේ සඳහන් කරනවා මම දවලුත් මතක් කර විදිහට සනිදානාබික්කේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිදානා තස්මින් ඊව නිදානේ පහිනේ තස් තං කිලේසම් පහියති ඕනම කෙලෙසක් පහළ වෙන්නේ ඒකට හේතුවක් ඇතුව නිමිත්තක් ඇතුව නිදානයක් ඇතුව මොනම නිදානෙන් පහළ වුණත් කෙලෙසයක් ඒ කෙලි ඒ නිදාන ඒ ඒ මතුවෙච්චි අරමුණ ගෙවන් වෙනකොට ඒ කෙලෙසේ ගෙවන් වෙනවා. නිසා හොඳට බලන්න ආස්වාසේ ප්‍රස්වාසේ හොඳට යාලු කරගෙන, ආද කරගෙන මුණට මුණ දාගෙන මේ ප්‍රස්වාසේ සම්පූර්ණයෙන් ගෙවන් වෙන්න යන තැනකට අපි කොච්චර කෝල වෙනවද කියලා. අපි කොච්චර කෝඩු ගති පානද අපිට ඊගාව ප්‍රස්වාසී වෙනකොට ඉස්සලා ආස්වාසේ අල්ලන්න හදනවා. කවදා හෝ ඒ තියෙන අන්තිමටම අඩු කරගත්තා සලායතන වශයෙන් කැඩිච්ච නැති මේ නාම රෝස ස්වභාවය නැත්තම් නම් කරන්න බැරි තණ්ඩ ගිහිල්ලා මේකම ඊගාසරිත් බලන්න ඕනේ ඊගාසරිත් බලන්න ඕනේ කියලා බැලුවොත් මේ මං කරපු විස්තරය හැටියට පේරෙන්නේ මේක පර්යංකේ පමණක් සිද්ධ වෙන එකක් කියලා. එහෙම එකක් නෑ. පර්යංකේ තමයි මේක අපි පරිශීණය කරන්නේ. එතකොට අපිට තේරෙනවා එදිනෙදා ජීවිතේ කරන වැඩකදී හෝ සක්මණේදී හෝ ඕනෙම අරමුණක් මතුවෙච්ච එක හොඳට අස්තර විස්තර සහිතව බලන්න. බල්ලේක සම්පූර්ණයෙන් ගෙවන් වෙනකම් බලන්න. සම්පූර්ණයෙන් ගෙවන් වෙන්න ඉස්සලා වෙන එකක් ඇවිල්ලා අපිව වගලා ගන්න හැටි. එහෙම නැත්නම් අපි මුසුප්පු කරන හැටි. ඒ හොඳට දැනගෙන ගියාට පස්සේ ඒ අලුතෙන් එන එකට අබිරමණය කරන්නේ නැතුව මේ ගිවන් වෙන එක මේ එන එකේ හොකමන්නේ ගිවන් වෙන හැටි බලන්න පටන් අරගත්තොත් එයාට තීරණ පටන් අර ගන්නවා මේකට අපේ ඉඳුරන් අපේ ආශාවන් අපේ තණ්හා මාන දිටි කැමති නැහැ. එයා පුදුම බයක් ඇති කරන ඔය වෙලාවට. කම්මැලිකමක් ඇති කරනවා ඒකාකාරීකමක් ඇති කරනවා අසරණ ගතියක් ඇති කරලා අපිව වීසි කරලා දාන ඉඳගෙන ඉන්න ආසනේ. නමුත් මේකම ලෑස්ති වෙලා බල බල බල බල බල බල යන්න පටන් අරගත්තොත් අර තේරෙන්න පටන් අර ගන්නවා මොන ඉරියව්ව ඉවර වෙන තැන ගත්තත් මොන අරමුණ ඉවර වෙන තැන ගත්තත් මොන සද්දේ මොන වේදනාව ඉවර වෙන තැන ගත්තත් ඒ ඉවර වෙන පැත්ත බලන ගතියට ආවොත් ඒ නිරුද්ධ වෙන පැත්ත බලන්න ගත්තොත් සාමාන්‍ය ලෝකයා කියනවා මුස්පේන්තුයි කියලා. ඒකට පාවිච්චි කරන වචනේ මුස්පේන්තුයි කියලා. අපි ළමෙක් ඉපදිනවා මඟුලක් කියලා ගත්තට ළමෙක්ගේ මරණයක් අවමංගල්‍යයක් විදිහට තමයි සැලකන්නේ. නිසා ඒක දිහා බලන්න අපේ සමාජය අපිට පුරුදු කරලා පොඩි ළමයින්ට පෙන්වන්නෙත් නැහැ. මරණය පෙන්වන්නේ නැහැ ඒක අපලයි කියලා. නෝ ਸਰවඥයන් සඳහන් කරන මිනිස්යාගේ මරණ විතරක් නෙවෙයි හැම හුස්මක්ම ආශ්වාස ප්‍රශ්වාසයක් පිම්බීමක් හැකිලීමක්ම වමක් දකුණක්ම ඇහෙන හැම සද්දයක්ම කපුරු පුච්චපු තන වගේ කිසිම ලකුණක් ඇති නොකර ගෙවන් වෙන සුළුයි. ලකුණක්වත් ඉතුරු කරන්න තියෙන්නේ. නිසා වේදනාවක් ආවට පස්සේ මෙච්චර තටමන්නේ. මෙච්චර කිඳිරි ගන්නන්නේ. මේ වේදනාව නිකන් හිටියොත් ගෙවෙන බව දන්න තේ නිසානේ. ඕනේ මෙන්න වේදනාවක් එතනම නැති වෙනවා. අපි දැන් අත කැපිච්චාම පොඩි උන් කියන්නේ බය වෙන්න එපා බබා ඔය තුවාලේ ඔත්තනම සනීපේනවා කියලා කතාවක් තියෙනවා. බුදුහාමරෝ කියන්නේ තස්මින් ජීවතානේ පහියන්. ඒ ලෙඩේ එතනම යනවා. ඊට ඉස්සලා පිටාටමනවා මේ නිර්වින්දන ගානවා নানা ප්‍රකාර දෙල්ලම් මේ මේ එන වේදනාව යන්න තොইল කරන්න ඕනේ කියලා අපි හිතන්නේ එන වේදනාව යන්නේ ඒකෙන්මයි. ඒක බලන්න දෙන්නෙම නෑ ශිෂ්ට සමාජය. නිසා අපිට යන්න වෙනවා ශිෂ්ට සමාජයට බම්බු ගහනින් කියලා කැලේකට යන්න. කැලේට යනවාට කියන්නේ වනචර වෙනවයි කියන්නේ. කැමති නෑ කට්ටිය වනචර වෙන්න කට්ටිය කැමති ශිෂ්ට සමාජයේ මේ ප්‍රධාන නගරවල රාජධානි වල ඉඳගෙන තට්ටුවට නැගිටි හොටලා ඉන්න බොහෝම ආසාවක් තියෙනවා මේ වනචර වීම ශිෂ්ටාචාරයේ පස්සට යamak කියලා. නෑ අබිනිස්සරණ වනේ කියනවා නෑ එහෙම එකක් නෑ. පුළුවන් නම් එන්න වනේට ඇවිල්ලා බලන්න. ඒතර ශිෂ්ට සමාජයට අපි පොඩ්ඩක් කෙනෙක්ම් කරනවා වගේ වෙන්න පුළුවන්. ඒකෙල්ල මේ ඉවර වෙන තැන අවමංගල්‍යයක් කියලා ගන්න එපා. මෙතනයි රහස තියෙන්නේ කියලා හිතා ගන්න. මේකේ පොඩි ඉඟියක් තියෙනවා දැන්. නවීන තාක්ෂණ නැත්නම් නවීන විද්‍යාව මේ මරණ පැයේ අත්දැකීම් කියලා අද තියෙන ප්‍රධානම විද්‍යාවේ තුන් කොනක් තියෙනවනම් දියුණු තැන් එකක් තමයි මරණ වේලාවේ මිනිස්සු හැසිරෙන හැටි බලන්න පටන් ගත්තා. මරණ පැයේ අත්දැකීම් කියලා සමහරු මැරිලා පණ ආවා. ඒගොල්ලන්ගේ විසර බලනකොට පේනවා අපි මේ මරණයට බය වුණාට මරණේ විතර වාසනාවන්ත සුන්දර කිසිම දෙයක් ජීවිතයත් නැහැ. ඒක නිසා කියනවා මේ ජීවිතේට බය ඇත්තෝ ඉන්නවනේ. ඒ ජීවිතේට බය ඇත්තෝ රක්ෂණ සංස්ථා වලට යනවා. ආරක්ෂක යන්ත්‍ර ගැට ගහනවා. පිළිත් නුරුත් ගැට ගහනවා. මේ මොකද මේ මැරෙන්නේ නැතුව හැමදාම ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ දිග සමීකරණ ලියනවා මේ ජීවිතේ කියන එක සමීකරණේ හරි ගස්සනද අරකත් හදන්න ඕනේ මේකත් හදන්න මේකත් හදන්න. ඉතින් අර බටේට ගිය දෙමලෙක් දෙමලෙක් නා නෙවෙයි ඉන්දියන් කාරෙක් කියනවා. මේ ජීවිත සමීකරණ හරි දිගයි. ඒක සුළු කරනවා කියන එක ලේසි නෑ. හැබැයි අන්තිම උත්තරේ මරණයේදී බිඳුවයි. ඔය දීර්ඝ සමීකරණේ කවුරු රජ වෙලා හිටියත් මරණය බිඳුවේ වයි. හිඟන්නේක් වෙලා හිටියත් මරණයට බිඳුවයි. ඉතින් මේ ඉන්න කන්නේ මේ නැටිල්ල. ඉන්න කන්නේ මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන අතෝ වරපල කියාගෙන කාගෙන කොටාගෙන මැරිගෙන නටන්න හදනේ නොමැරි ඉන්න හදනවා. ඒ මොකද මොකක්වත් නෙමෙයි මේ මරණයට තියෙන බය. ඉතින් එහෙම කෙනාට මේ ප්‍රසවාසයේම අවසානයේ දකින්න කීටත් අවමංගල්‍යයකට යනවා. කරන්න දෙයක් නැහැ. මොකද අපිට පුරුදු කරලා තියෙන්නේ යමක නිමාව දැකීම මුස්පෙන්තුවක් කියලා. නමුත් ਸਰවචනාංශ කියනවා මැද එක කොනක්, මුල එක කොනක්, මධ්‍යම ප්‍රතිපදාව තියෙන අවසාන වෙන තැන, පුළුවන් නම් අවසාන වෙන තැන බලන්නක ජීවිතේ સંદર્ભය කරගන්න. ඉතින් කවදාවත් ආතතියක් එන්නේ මේන ඕන එකක් ඒකෙම නැතිනවනේ. දැන් ඡන්දෙට ඉස්සලා මොන්න තරම් ඉතින් දඟලනවද කට්ටිය? දැන් ඡන්දේ ඉවරයි. දැන් කට්ටියට මතකද දන්නේ නැහැ. ඔවා කියන්න හොඳත් නැහැ. මේ 2012 ලෝක විනාශ වෙනවයි කියලා කොච්චර ඇවිද්දද බෝගස් වටේ කට්ටිය. දැන් 16 ඉන්නේ මතකත් නැහැ ඒක ගියල්ලා අයියේ. මොනවත් උනේ නැහනේ. ඒකට 2000ට මාරු වෙනකොට එයාපෝට් වැඩ නතර කරා. මොකද කම්පියුටර්ස් වල ඔක්කොම බිඳුවෙන් පටන් ගන්නකොට කම්පියුටර්ස් ඔක්කොම නිව වෙනවා. ඒකට බැරි වෙයි පටන් අරගන්න මොකද කම්පියුටර් හදලා 1997 98 99 100 කියලා ගහන්න බින්දු දෙකනේ ගහන්න ඕනේ. බින්දු දෙක ගහපු ගමන් කම්පියුටර්ස් වැඩ කරන්නේ ඒ නිසා 2000 2000 යනකොට කට්ටිය කම්පියුටර් කාරය කම්පියුටර් නැත කරලා ආශයන්තර නැත කරලා බලාගෙන හිට මොකක්වත් උනේ නැහැ. මොකක්වත් උනේ නැහැ. දැන් අපි හිතනවා දැන් මම මැරුණාට පස්සේ නම් සේරම ඉවරයි කියලා මොන පිස්සුද අනික් කටියට හරි සැපයි එදාට. විශේෂයෙන් මේ නාකියෝ එහෙම ටික මැරලා යනවනම් ගෙදර ඉන්න මිනිස්සු දොඹ තෙලෙන් කැවුම් වෙනවා. අපි දන්නේ මේ මම මැරෙනත් එක්ක මුළු ලෝකෙම මැරෙනවා. අම්මෝ මහ විනා විශාල වෙනසක් පිස්සු. මිනිස්සු කියන්නේ නාකියා මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා. ඒක මැරෙන්න ඇති. එතකොට වෙන්නේ ඒකට තියෙන බය නැති වුණාට පස්සේ ඒ මිනිහා විතර ජීවත් වෙනවා. ඒ මරණයට බය නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ කෙලවර බලන්න බලන මිනිහා විතරයි සජීවී කියන්නේ. එයා තමයි ප්‍රබුද්ධහි කියන්නේ. එයා තමයි මේ මරණය එනකන් හරියට ආස්වාසය එනකොට ආස්වාසය එන්න බලහන් ඉන්නා වගේ මරණයට සූදානම් වෙලා ඉන්න මනුස්සයා කවදාකවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ. කවදාක කවුරුත් මරාගෙන කන්න හිතන්නේත් නැහැ. කව ගහලා බැලන වැඩද උත් මරන මාත් මරන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පෙන ධර්මය අපි අත්දකින්න බයයි. ඒ මොකද අපි ඉගෙනගත්ත දේවල් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේ නාම රූප දෙක ඒ නව නාම රූප හට ගන්නකොට ඒකේ මේ මූලික අවස්ථාව මේ කර්මජ චිත්තජ උතුජ ආහාර මට්ටමකටපත් වෙලා ඒක නංවානම් දෙන්න ඉස්සෙල්ලා. එහෙම නැත්නම් ඒක ගෙවන් වෙන වෙලාවේදී මේ ස්වરૂපයට ආවේ නැත්තම් ඒක බැලුවේ නැත්තම් මේක අපි ගොරෝසු වෙනකන් ඉඳලා නැත්තම් ගොරෝසු වුණාට පස්සේ ඒක සලායතන වශයෙන් විවිධාංගීකරණයට උනාට පස්සේ අපි කෙනෙකුට පමයි අපේ අවසානයේ ලක් අවධානයේ ලක් වෙලා නැහැ. ඊට පස්සේ අපි මේ මතුවෙන දේවල් එක ඇලීම් බැඳීම් රුචි අරුචිකම් ගොඩාක් පහල කරගන්නවා. නමුත් ආශාසයේ මුලදී අනන්තර ආශාසයේ අගදී ඒ කිසිම දෙයකට බැඳීමක් ඇලීමක් හටගන්න බෑ. හටගන්නේ නැති තරම් මූලික අවධියක් තියෙන එතන ආන්න එතෙන්ට හිත ගෙනිය ගන්න පුළුවන්. දැන් තියෙන ගොරෝසු මට්ටමේ ඉඳලා එතෙන්ට සියුම් කරගෙන යන්න පුළුවන් නම් ඕනෙම කෙනෙකුට තියෙනවා සංසාරේ කවදාකවත් මේ අභ්‍යාසය අපි කරලා තිබිලා නැහැ. මේ සැරේ තමයි අපිට මේ අභ්‍යාසය හම්බුනේ අමාරුයි. අභ්‍යාසය අමාරු වුණාට මේකයි මගේ සෙල්ලක්කාරකම. මම බලන්න ඕනේ මේ හුස්ම කියන එක එන්න ඉස්සර වෙලා ඒ නම පටබඳින්න ඉස්සල මෙයා කොහේ ඉඳලාද එන්නේ? හුස්ම කියන එක ගියාට පස්සේ මෙයා කොහටද යන්නේ? වතුර කඩක් දිහා බලනකොට කොහොමද දියසුලියක් මතුවෙන්නේ? දියසුලිය මතු වුණාට පස්සේ මේක ලොකු දියසුලියක් මේක පොඩි දියසුලියක් මේකට මම මේක තියනවා කියලා කියාගෙන දැන් දියසුලිය දී වුණාට පස්සේ බලන්න කොහොමද අඳුරගන්නේ කියලා කොහෙද ගියේ කියලා යන දැනක් හොයන්න බෑ එහෙම නැත්නම් මේ ගංගානන් නදිය මහවැලි නදිය කැලණි නදිය ආදි වශයෙන් මේ මිරිදී නදී තියෙනවානේ මේ නදිය ගිහිල්ලා මොහොතට ගියාට පස්සේ කෝ නදී අනන්‍යතාවය මුහුදට යන කන්නම් මොය කටට යන කන්නම් පේනවා. මොය කටෙන් එහාට ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ නදියට? තවදුරටත් නදිය කියන නම නැහැ. ඒ වගේ තමයි ආශ්වාසයක් දිය වෙන්නේ, ප්‍රශ්වාසයක් දිය වෙන්නේ, පිම්බීමක් දිය වෙන්නේ, හැකිලීමක් දිය වෙන්නේ මේ නාම රූප කියන සංසාර මේ සාගරේට. එතෙන්ට එනකන් නම් වණන් තියෙනවා, හරි වැරදි තියෙනවා, රුචි අචුකම් තියෙනවා, අඳුන ගන්න පුළුවන්, ඒවයි කෘත්‍ය තියෙනවා. ඒවදී ඉවර වෙනකම්ම බලන්න කපුරු පුච්චපු තැන වගේ. කිසිම ලකුණක් නැතුව ඒක ගෙවිලා ආන්න එක බලා ගන්න තරම් අපට ඉවසීමේ ශක්තිය නැති නිසා සද්ධාව නැති නිසා සීලය නැති නිසා සතිය නැති නිසා අපි මදයට සහ ප්‍රමාදයට වැටලා ගත කරන නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ හරියට මේක තේරුම් අරගෙන දැන් අපි භාවනාවේ දවස් තුන්වෙනි හතරවෙනි දවස්වල ඉන්නේ අර තියෙන ගැම්මෙන් අපිට පුළුවන් නම් මේ අරමුණු මතුනට කමන්නේ සද්දයක් ආවත් ආනපානිය ආවත් ඒක ඉවර වෙන කොන බලන්න බලලා පශ්චාත්තාප වෙන්න එපා හිත කලඹ ගන්න එපා. ඒක තමයි ආතතිය කියන්නේ. ආතතිගත වෙන්න එපා. අසහනකාරී වෙන්න එපා. මේ අරමුණක් ආවට ඒ අරමුණම වෙහින් නැති වෙන ගතියක් තියෙනවා. පොළවෙන් මතුවෙන නයිහත් උඩින් පස් ටිකක් අරගෙන එන්නාසේ නැවතේ නයිහත් දිර්ලා අර පස් කොටට එකතු වෙන්නාසේ උපදින හැම එකම මර. ලෝකේ පහරින හැම සංසිද්ධියක්ම ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරේ බුදුහාමුදුරන්ට. ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉවරනකොට යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ඇති වෙන සහැවියත්තා වූ ඇති වෙන ස්වභාවයත්තා වූ යම් තාක් ධර්ම ලෝකේ තියෙනවා නම් ඒ සියල්ලම නැති වෙන සුළුයි. නිරුද්ධ වෙන සුළුයි. අන්න මේ නිරුද්ධ වීම හුනියමක් විදිහට ගන්න එපා. අවමංගල්‍යයක් විදිහට ගන්න එපා. ආමංගල්‍යයක් විදිහට ගන්න gedara ගියාට පස්සේ. ඒක තමයි gedara කියන්නේ ඕකට. හැමදාම ඉඳ ජීවත් වෙන. දැන් බලන්න මේ මැරෙනවා අනිවාර්යෙන් මැරෙනවා මේ එක එක හුස්මක් කියලා කියන්නේ මරණය. ඒක කියලා තියෙනවා අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙකුට හුස්ම කෝටි 13ක් ආරම්භක ශේෂය වශයෙන් හම්බ වෙනවා. ඒ හුස්ම 13 කෝටිය කිව්වොත් එimhe අවුරුදු 60කින් විතර මැරලා යනවා. අවුරුදු 100ක ආනිසංශ තියෙනවා. අර මහිනම අදින වගේ අදින්න ගත්තොත් අවුරුදු 60ෙන් මැරෙනවා. උඹ ඉවසිල්ලේ හුස්ම ගන්නවනම් අවුරුදු 120ක් කියනවා. එනිසා ගන්න ගන්න හැම හුස්මකම අපි කොච්චර අරමැතුම් අර පිරිමැතුම් දායක වියට හුස්ම දැමතිල්ලේ ගන්නවද? එතන මේ දරුවට බබෙක් හම්බෙන්නේ නිසා මහත්ය රට නැති නිසා කියලා හයියෙන් හුස්ම ගන්නවද? ගන්න ගන්න හැම වෙලාවෙම මැරෙනවා. මේ තරම් වැදගත් මේ හුස්ම ගැන නොසලකා ඉඳීමේ ඒකට දැන් දඬුවම තමයි සංසාරේ කියන්නේ. කවදා හෝ ගන්න ගන්න හැම හුස්මකම මුල සිට අග දක්වාම බලන්න ගියොත් ඒ යෝගාවචර තෙරේ මැරෙන්න කිට් වෙලා තව හුස්ම ඉල්ලන්න යන්න එපා. දැන් මේ තියෙන එක බලාපන්. අපි කොච්චර අමනද කියනවනම් අපි කොච්චර තකතිරුද මෝඩද කියනවනම් මේ කෝටි 13න් කෝටි කීයක් ගියාද කියලාවත් කියන්න බෑ දැන්. තව කෝටි 100ක් තියෙනවද කියන අක්කත් අපි ළඟ accounts නැහැ. හැබැයි අල්ලපු ගෙදර බැංකුවේ තියෙන ගාණ කියන්න අපි දන්නේ. උන්ගේ සේප්පුවේ යතුරු දත් කීයක් තියෙනවද කියන්න දන්නේ. මෙච්චර වැදගත් දේ දන්නේ. නිසා හොඳම දේ තමයි ගත වෙන ගත වෙන හැම හුස්මකම පුළුවන් තරම් අන්තිමට යන ඉතාලම නැවතිල්ලි. ඒ කියන්නේ අනායාසයෙන් හුස්ම යන්නදලා මේක දිහා බැලුවොත් ඒ හුස්ම දිය වෙලා ඒක මේ නාම රූප මට්ටමට යනකම්ම ගිහිල්ලා අඩු වෙලා ඒක ගෙවිලා යන තැන දැක්ගත්තට පස්සේ තේරෙයි ආශ්වාසය ගෙවුණත් ප්‍රශ්වාසය ගෙවුණත් කොයි එක ගෙවුණත් ගෙවෙනකොට සමානයි. හැබැයි මම දේශනා સમાપ્ત කරන්න කියලා ඉස්සලා කියනවා මෙතෙන්ට යනකම් එන්න ගොඩාක් පරියන්කේ එකලසක් ආවට පස්සේ තමයි මේක බලන්නේ. එනිසා ඉඳගත්ත ගමන් සක්මන්ට ගිය ගමන් සක්මනේ මුලමඳාක බලන්න. මේ ඉඳගත්ත ගමන් ආශ්වාස ප්‍රශ්වාසයේ මුලමඳාක බලන්න හදනවා කියලා කියන්නේ අමු පටලවිලා. හොඳට පේ වෙලා, හේම වෙලා, යා වෙලා හොඳට ආස්වාද ප්‍රසවාසය දැක්කට පස්සේ ඒ කීකරු කරගත් ආස්වාද ප්‍රසවාසය තමයි මේ විදිහට මුල අග මැද මේ විදිහට පිඹීමේ හැකිනේ මුල මැද අග එනතන් ආස් මේ පියවරේ මුල මැද අග බලන්න පුළුවන් වෙන. ඒක නිසා ඒක ඒක තාක්ෂණයක්. නමුත් ඒ තාක්ෂණ යොදන්න ඕනේ කොතනද කියන එක දන්නේ නැත්නම් අද මම දැක්ක ප්‍රශ්න කීපයක් ලියලා තියෙනවා. පණන් ගන්නකොට මුලමදාක බලන්න පටන් අරගන්න. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශික තුන්වෙනි පාඩම. මුල් පියවර දෙකෙන් පස්සේ තමයි මෙතන නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න හැමදාම භාවනා පටන් අරගන්න ආධුනිකෙක් වගේ. පටන් අරගෙන දැනට ආවට පස්සේ නියම එල්ලෙට නියම පදමට ආවට පස්සේ තමයි මේ පරිඤ්ඤයේ වස්තුව පිරිසිඳ දත යුතු වස්තුව දකින්න ඕනේ. නැත්නම් මේ නාම රූප වශයෙන් මේක පටන් අරගෙන නාම රූප වශයෙන්ම ගිවිලා යන හැටි දකින්න පුළුවන් වෙනවනම් ඒ කෘත්‍ය කවදාව සල්ලි වලින් කරන්න පුළුවන් කියලා හිතන්න එපා. කවදාව දැනුමින් කරන්නත් බෑ. කවදාකත් මේ ලෞකික ශිල්ප වලින් කරන්නත් බෑ. බුදුහාමුදුරුවෝ කොච්චර තිබුණත් අපිට ගන්නත් බෑ. අම්මට තාත්තට තියෙනදී දරුවට දෙන්නත් බෑ. ඒ නිසා අපි මේක පරම යුතුයකමක්. ඒ විතරක් නෙමෙයි ඒක කරලා අපි කොහොම හරි අපිට ප්‍රිය කරන අපේ දුව දරුවන්ට අම්මට අප්පච්චිට මේක කියලා දෙන්න පුළුවන් නම් මේක සංනිවේදනය කරන්න පුළුවන් නම් ඒක තමයි Tamange ශාසනයත් වැඩ අරගෙන අනුන්ගේ ශාසනයටත් වැඩ කරන්න උදව් කරනවා කියලා කියන්නේ ඒකේ ප්‍රථම දේ තමයි තමන් අවබෝධ කරගන්න එක. ඒ නිසා මේ සාවධානව අසාගෙන සිට මේ ධර්මදේශනාවෙන් සියලු දෙනාට මේ ඒ නාම රූප මට්ටම තාම සියුම් මට්ටම ඉතාම ලෑස්ති මනසකින් ගිහිල්ලා දැකගන්න ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා